2012 වසරේ 10 වෙනි මාසේ 9 වෙනිදා භාවනා වැඩසටහන ජීවිත අවබෝධය කර ගැනීම උදෙසා සිදු කරනු ලබන වැඩසටහනක් මේ මොහොතේ අවධානය යොමු කර ගත යුත්තේ තමා දෙසට තමා වෙත ඔබ තුල සිදුවන ක්‍රියාකාරකම් සහ ඒ ක්‍රියාකාරකම් නිවැරදි කර ගන්නා වූ ක්‍රමය පිළිබඳව තමයි අපි අනුශාසනා කරන්නේ අද අප දේශනා කරනවා ස්වභාවික යනු කුමක්ද ස්වභාවිකත්වයේ යනු කුමක්ද කියන කාරණය අචංචා ස්වාමීන් වහන්සේ වරක් දේශනා කළා මිනිසාට සියලු ප්‍රශ්න පැමිණෙන්නේ මේ මිනිසා නිහඬව සිටීමට නොදන්නා බැවිනි කියලා. මිනිසා නිහඬව ඉන්න දන්නේ නැහැ. ස්වභාවිකව ඉන්න දන්නේ නැහැ. ඒකයි සියලු ප්‍රශ්න වලට හේතුව කියලා. සැබවින්ම නිහඬතාවය යනු ස්වභාවිකත්වය යනු කුමක්ද? දැන් අප ගත කරන ජීවිතය ස්වභාවිකද? ඔබ ඔබගෙන් ප්‍රශ්න කරලා පිළිතුරක් ලබා ගන්න බලන්න. ඔබට තියෙන ස්වභාවික ජීවිතයක්ද එහෙම නැත්නම් අපි විසින් හදාගත් මවාගත් අස්වාභාවික ජීවිතයක්ද? පොදුවේ සියලු මිනිසුන්ටම තිබෙන්නේ ස්වභාවික ජීවිතයක් නම් නොවේ. ස්වභාවික ජීවිතයක උදාහරණය තමයි ගසක් ගන්න පුළුවන්. ගසක තියෙන අපූර්ව ස්වභාව දහමක් ස්වභාවික තත්වයක්. නමුත් මිනිසා කෙරෙහි එසේ නොවේ එසේ බලපවත්වන්නේ නැහැ. අපේ මේ දුක්ඛ දෝමනස්යන් වලට රත් වීම, ගිනි ගැනීම, ප්‍රශ්න ඇතිවීම, ලෝභ, ද්වේෂ, මෝහ ඇතිවීම, දුක් දුම්නස් ඇතිවීම සීලවල කරුණවලට හේතුව මිනිසා තුළ පවතින අප තුළ පවතින ස්වභාවිකත්වය නැතිකම අස්වාභාවික ස්වභාවය එකවරක් කරකවන රෝදය ටික දුරක් ගිහිල්ලා තමයි ඒක වැටෙන්නේ ඊළඟට ඒක ප්‍රතිරෝධයක් ඇති වෙනවා ඒ වගේ අපි චිත්ත වේගයකින් එකවරක් හට කර ඇති කරන චේතනා බලවේගය ඒක දිගින් දිගටම යනවා ඊළඟට ඒක අපිට නතර කරන්න බෑ ඒක ආරම්භයේදීම නතර වුණේ නැත්නම් ඊට පස්සේ ඒක අපිට නතර කරන්න බෑ උදාහරණයක් වශයෙන් ওই බයිසිකල් රිම් එකක් අරගෙන අතින් අපි තල්ලු කරනවා කැරකිලා යන්න රෝදයක් අරගෙන තල්ලු කරනවා මොනවා හරි ඒ තල්ලු කරන මොහොතේදී ඒක නතර කළේ නැත්නම් අපි ඒක තල්ලු කළාට පස්සේ එහි ඇතිවන ප්‍රතිරෝධය නිසා ඒක කැරකි කැරකි ඉදිරියට යනවා. ඊට පස්සේ ඒක නිසා අනතුරක් වුණත් මොනවා වුණත් අපිට නතර කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ චේතනා කර්මයක් සිතට පහළ වෙන්නට කලින්ම අපි අඳුනගත යුතුයි. ඇති වෙන්නට කලින්ම එය ප්‍රහාණය කළ යුතුය දුරු කළ යුතුය එවිට මනසට බාධාවක් ඇතිවන්නේ නැහැ එසේනම් අපි මේ සිතුවිල්ල දැකිය යුතුයි හඳුනාගත යුතුයි අපේ සිතට වේදනාත්මක වශයෙන් එය පැමිණෙන්නට මත්තේ එසේ හඳුනා ගැනීමට හැකිවන්නේ ඉන්ද්‍රියන් වල තියෙන වේගය ඉක්මවා ගියපු වේගයක් ප්‍රඥාව තුල බිහිකොට ඉන්ද්‍රිය විශේෂ වේගයේ ඉක්මවා වේගයකින් දැකීමේ හැකියාව උපදවා ගත යුතුය. ඒක පොදු කාරණයක් අපි ප්‍රතිරෝධයක් එකතු කරනවා නම් එල්ල කරනවා නම් ඊට වඩා බලයකින් ඒක එකතු කළොත් තමයි අපිට ජයග්‍රහණය ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ මනසේ ඇතිවන වේගය මනසේ හට ගැනීම මනාව හඳුනාගෙන ඒ මනසේ ක්ලේශ ශක්තියින් වර්ධනය වෙන කරුණාකාරණා මනාව තේරුම් අරගෙන ඊට අනුකූලව අනුරූපීව එය පහළ වීමට ඉඩක් නොතියා ඊට වඩා වැඩි ප්‍රතිරෝධයක් අප තුලින් ඇති කරනවා මේ අපි කතා කරන්නේ වෙන දෙයක් පිළිබඳවම නෙමේ අපේ මනස පිළිබඳවමයි මනසේ ශක්තියින් සැකසෙන්නේ මොනෑම් ආකාරයටද කියලා පින්නතුන්ට කියලා දෙන්නම්. හොඳින් ශ්‍රවණය කරන්න මතකයේ තබා ගන්න. නැවත නැවත අසා මෙනෙහි කොට ඒ අවබෝධ කරගන්න. මනසේ ශක්තියින් හටගන්නේ ඔබේ ඡන්දය රතිය නිසා ඒ ඡන්දය රතිය එහෙම නැත්නම් කැමැත්ත ඇලියාම කියන දෙක ආත්මීය වශයෙන් පැමිණෙන නිසා ක්ලේශ බලවේග හට ගන්නවා. ඒකට කියනවා සංස්කරණය කරන ලද සංකල්පය. සංස්කරණය කරන ලද චේතනාවක්. සංස්කරණය කරන ලද ශක්ති විශේෂයක්. ඒ ශක්ති විශේෂයක් එහෙමත් නැත්නම් අපි ඒකට කියනවා දෘෂ්ටි විශේෂයක්. ඒ නිසා පුජ්‍යලයාගෙන් පුජ්‍යලයාට කෙලෙස් ධාරාවල් වෙනස්. මොකද හේතුව දෘෂ්ටි වෙනස්. දෘෂ්ටි වෙනස් වෙනකොට ශක්ති විශේෂ වෙනස්. ක්ලේශ ධාරා ගලා යන ආකාරය වෙනස් ඇති වෙන ආකාරය වෙනස් සංසාරික දුක පවත්වන මමංකාරයට මේ ඕනම ශක්ති විශේෂයක් තුල සැඟවී පවතින්නට පුළුවන්. එය ජීවමය ආහාරය කරගෙන සිටින්නට පුළුවන්. ඒකට කියනවා මනෝ සංචේතන ආහාර සංචේතනා බවට පත් වුනොත් ශක්ති විශේෂ බවට පත් වුනොත් ඒ ශක්ති විශේෂ තුල සංසාරික බලය පවත්වන මමංකාරයට ඒ ජීවය කරගන්නට තෝතැන්නක් අවකාශයක් බවට පත් වෙනවා. අර මදුරුවන්ට පිරිසුදු ජලය වගේ මමංකාරයේ නැමැති ශක්තිය පවත්වන්න ජීව ශක්තියක් බවට පත් වෙනෝ දෘෂ්ටි ශක්තිය බලය ඒ නිසා මේ දෘෂ්ටි විසුද්ධියක් ඇති කරගන්න එහෙම නැත්නම් සම්මා දිට්ඨිය පහළ කරගන්නේ කියන කාරණේ දහමේ මුලින්ම කියවෙන ප්‍රමුඛ කාර්යයක් කාරණයක් බවට පත් වෙනවා කියන්නේ මොනම අවස්ථාවකවත් දෘෂ්ටිවලටපත් නොවි සිටීමේ ක්‍රමවේදය ඉගෙන ගන්න ඕන. ඒක ඊතරම් ලෙහිසි පහසු කාර්යයක් නොවේ. දෘෂ්ටිවලටපත් නොවි සිටීමට ඉන්ද්‍රියන් හයට බැරි තරම්. මක්නිසාද ඉන්ද්‍රියන් හය හඳුනන්නේ දෘෂ්ටිවලට පත්ව ජීවත් වීමට පමණයි. දෘෂ්ටි වලින් තොරව ජීවත් වීමට ඉන්ද්‍රියන් හඳුනන්නේ නැත. දෘෂ්ටියක් හැම ඇති හැම අවස්ථාවකම සියල්ලම එතනට සම්බන්ධයි. සියලු ක්ලේශ ධර්ම එතනට සම්බන්ධයි. එක දෘෂ්ටියක් මත සුඛ දුක්ඛ උපේක්ෂා කියන ත්‍රිවේදනාවම තියෙනවා. එක දෘෂ්ටියක් මත වරක සතුට වෙනෝ වරක දුක් වෙනෝ වරක උපේක්ෂා වෙනෝ උදාහරණයක් වශයෙන් මලක් ගත්තාම මේ මල දිහා බලලා වරක සතුට වෙනවා. වරක උපේක්ෂාවත් වරක දුකත් හට ගන්න ওই මල පරවලා ගියාම. ඒ වගේම දෘෂ්ටියක් ඇති වුනහම ඒ දෘෂ්ටිය නිසාම වරක සතුටත් වරක දුකත් වරක උපේක්ෂාවත් ඇති වෙනවා. මේ ඕනෑම ජීව ශක්තියක මමංකාරයට ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඒක ජීව ශක්තියක් කියන්නේ මමංකාරය ජීවත් කරන ශක්තිය නිසා. පුජ්‍යල මමංකාරය කියලා කියන්නේ බොරුවක්, අවිද්‍යාවක්. අසත්‍යයක් නොදන්නා කමක් මෝහාන්ධකාරයක් අපි දැන් මේ උත්සාහවත් වන්නේ ඒ අධ්‍යාත්මික මනස අවබෝධයෙන් පූර්ණ කරන්න. ඔබ මේ සටන ආරම්භ කරන්න ඕන දෙදෙනෙක් හැටියට. නවක පිරිසක් ඇවිල්ලා ඉන්න නිසා විශේෂයෙන් ඒ කරුණ නැවත අපි අවදි කිරීම කරනවා ඔබ මුලින්ම හඳුනා ගන්න ඔබ අතර දෙදෙනෙක් සිටිනවා ඒ තමයි එකක් සිත අනිත් එක කාය ශරීරයෙන් යුක්ත මම කාය ශරීරයෙන් යුක්ත මම සාංශාරික මමත්වය විද්‍යාත්මක කරවන්නයි හදන්නේ. සාංශාරික අවිද්‍යාත්මක ශක්තියින් විද්‍යාත්මක කරවනවා. මානසික න්‍යායන් දෘෂ්ටීන් වෙනස් කරන්නට පුළුවන්. අපිට කායික ස්වභාවල් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව කායික ස්වභාවය මාගේ නොවේ. මම නොවේ. ඒ පවතින්නේ ස්වභාව ධර්මයේ හිරුගේ වාතයේ ජලයේ ආහාරයේ පිහිට මතයි. එනිසා එයට බලපෑම් අපිට කරන්නට බෑ. ඒ යම් බලපෑමකට යටත්වයි සිටින්නේ ඒ බලපෑමේ ස්වභාවයට අනුව අපි ඒ ස්වභාව ධර්මයේ බාරගත යුතුයි වයසට යනවා මැරෙනවා නමුත් මනසින් ඇති කරගන්තු මේ චිත්‍රය වෙනස් කරන්න පුළුවන් එහෙම නැත්නම් දෘෂ්ටිය වෙනස් කරන්න පුළුවන් නානත්ත කායා නානත්ත සංඥා කියන්නේ මිනිස්යාගේ සංඥාව චිත්‍රය වෙනස් නානත්ත කායා කියන්නේ මිනිස් කෝටියක් කෝටි ආකාරයක් ඒ වගේම විඥාන පද්ධතියත් එවැනි වෙනස්කම් වලින් යුක්තයි කියලා ඒ උදාහරණයෙන් පෙන්වුවේ මිනිසුන්ගේ මුහුණු වෙනස් වගේම හැම මිනිස්සෙකෙම විඥානය තුල පවතින සංඥාව තුල පවතින චිත්‍රය වෙනස්. ඒ වෙනස් වුණාට හැමෝම ළඟ තියෙන චිත්‍රය. ඒ චිත්‍රය නිසා අපි ඒට අපි ආමන්ත්‍රණය කළා මනෝ ධාතුව මනස. මනස හෙවත් මවාගත් ඇඳගත් කියන අර්ථයයි. එහෙනම් ඔබ ළඟ තියෙන හිත ඇඳගත් හිතක් තමයි ඔය තියෙන්නේ. පොඩි කාලේ ඉඳලා ලෝකයේ අය ඇවිල්ලා ඇඳා ටිකක් අපි විසින් ඇඳගත්ත ටිකක් ඒකට කිව්වේ අඤ්ඤමඤ්ඤ පච්චය අධිපති පච්චය ආරම්භන පච්චය වශයෙන් කිව්වා අර කෙනා මේ කෙනා නැන්ද මාමා අම්මා තාත්තා වටපිටාවේ ඉන්න කට්ටිය අපේ හිතේ චිත්‍රය ඇඳා. ඒ නිසා ලොකු වෙනකොට එක්කෙනෙක් මුස්ලිම් වෙනවා, එක්කෙනෙක් කතෝලික වෙනවා, එක්කෙනෙක් Hindu වෙනවා, එක්කෙනෙක් බෞද්ධ වෙනවා. ඇයි චිත්‍රේ නිසා ඊළඟට අපිත් ඒ අරමුණු අරගෙන අපිත් චිත්‍ර ඇඳ ගන්නවා. අරමුණු අනුව. එතකොට චිත්‍රාගාරයක් බවට පත් වෙලා තමන්ගේ මනස. චිත්‍රාගාරයක්. දැන් තියෙන්නේ සුරාසුර යුද්ධයක්. ඒ කියන්නේ විද්‍යාත්මක ඥානය සහ අවිද්‍යාත්මක චින්තනය. විද්‍යාත්මක ඥානය හා අවිද්‍යාත්මක චින්තනය. අවිද්‍යාත්මක චින්තනයට හසු වුණොත් මිනිසාට නොපෙමිණෙන හානියක් නැහැ. ඕනම හානියක් ඇති කරවන්නට පුළුවන්. ඒ නිසා ඒ විද්‍යාත්මක චින්තනය නිරන්තරයෙන්ම අවිද්‍යාත්මක චින්තනය පරාජය කරන්නට ඕනේ. ඒ පරාජය වෙන්නේ නැහැ අධ්‍යාත්මික චින්තනය පුංචි බලශක්තියක් එදුවට පරාද කරන්න බෑ. දැන් සමහර අය ඉන්නවා මට තරහ යනවා මට ඒක පාලනය කරගන්න බෑ කියනවා. ඒකට හේතුව තමයි පුංචි ඥානයකට පොඩි දර්ශන පද්ධතියකට බෑ අධ්‍යාත්මික බලශක්තිය වැඩි නම් තමන්ගේ ඥාන ශක්තිය දුර්වල නම් අධ්‍යාත්මික බලය වැඩි නිසා තමන්ගේ ඥානය වසා දෙන යනවා ඒක හරියට අර වැල්ලේ තනපු මාලිගාවක් වගේ ශනිකව කඩාගෙන බිඳගෙන යනවා නමුත් අපේ ඥාන ශක්තිය වැඩි නම් අධ්‍යාත්මික චින්තනය මොනතරම් අවිද්‍යාත්මක බලවේගයක් පැමිණියත් ඒක හරියට විශාල ගල් පරයක හැපෙන රළ වගේ කොච්චර හැපුණත් ගල් පරය නන් නෙමෙයි ඔව් ෂය වෙන්නේ වෙනස් වෙන්නේ බොහොම කාලයක් කොහේ පවතිනවා ඒ වගේ තමන්ගේ ඥාන බලය නිවැරදි ආකාරයේ යොමු කරන්නට උවමනයි. මොකද්ද මේ නිවැරදි ආකාරය? අපි මායාවේ දේවල් අරගෙන මායාට අභියෝග කරන්න බෑ අපිට. එතකොට හුව ඒක උදුර ගන්නවා. එහෙමනම් අපි මායාට අයිති නැති දේවල් අපි ගන්නට ඕනේ. ගින්නෙන් ගින්නට අභියෝග කරන්න බෑ ජලයෙන් ජලයට අභියෝග කරන්න බෑ ඒ නිසා ඒ ඒ ධර්මතාවයට සාපේක්ෂිතව අභියෝග කරන්න බෑ ඒ වගේම මායයට අයිති ධර්ම වලින් මාර ශක්තියින් වලින් මායයට අභියෝග කරන්න බෑ එහෙම නැත්නම් ඒක විනාශ කරලා දාන්න බෑ අපි ගින්න විනාශ කරන්න නම් මොකද යොදාගන්නේ? ජලය. ජලය වාෂ්ප කරන්න නම් රත් කරන්න නම් මොකද අපි යොදාගන්නේ? ගින්න. ප්‍රති ප්‍රතිවිරුද්ධතාවයක් ඒකේ තියෙනවා. ඒ වගේම මායයට අයිති ශක්තියින් පාවිච්චි කරන්න බෑ මායාව පරද්දන්න. මොනවද මායයට අයිති ශක්තියින් ඇස කන නාසය දිව ශරීරය මන ඒවට ගෝචර වෙන ශක්තියින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන ධර්මතා ඒවායේ ඒ ඉන්ද්‍රියන් හයේම ක්‍රියාත්මක වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ක්‍රියාත්මක වෙනවා ඒ පහ වැටෙනවා ප්‍රභේදණය වෙනවා ලෝභ, ద్వේෂ, මෝහ වශයෙන්. ඒ ලෝභ දේශ මෝහ ප්‍රභේදණය වෙනවා අතීත අනාගත වර්තමාන වශයෙන්. ඒ අතීත අනාගත වර්තමාන විඳින දේවල් සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳිනවා ඒ නිසා කෙනෙකු එකවර මේක තේරුම් කරගන්න උත්සාහ කරලා අපහසුතාවයටපත් වෙන්න එපා. ඔබ දකින යම් වෙලාවක කිලෝ 250ක බරක් උසුලන මිනිසෙක් ඔය ඔලිම්පික් තරඟාවලියක ශාල බර උසුලන පුජ්‍යලයෙක් ඉන්නවා. ඒ වගේ බර උසුලන පුජ්‍යලයෙක් දකිනවා. දැකලා ඔබත් යනවා එතෙන්ට ගිහිල්ලා එක පාරට ඒ බර උසවන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔබේ අස්ති පද්ධතිය කැඩිලා වැටෙන්න පුළුවන් ජීවිතක්ෂයටපත් වෙන්නත් පුළුවන් ආහාර පුබුරලා ඒ බර උසව ගන්න. ඉතින් කෙනෙක් අහන්නත් පුළුවන් මිනිස්සුෙකුට මෙච්චර බරක් උහුලන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හැබැයි ඒක කලක් හිමින් අනුපූර්ව කිරියා අනුපූර්ව ප්‍රතිපදාවල් වලට අනුව පුහුණු වීම තුලින් තමයි මේ ශක්ති ගුණය පහළ කරගන්නේ. ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ නමකුත් මේ අවබෝධ කරේ ඊටාම අසීරුවෙන් කැපවීම කරලයි රහතන් වහන්සේලා මේක තේරුම් ගත්තෙත් මහා පුදුම කැපවීමක් කරලයි මේ ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේ මේක තේරුම් කරගත්තෙත් විශාල කැපවීමක් කරලයි පින්නතුන්ට බුදුරජාණන් වහන්සේ විඳපු දුක් ටික විඳින්න උවමනාවක් උනේ නැහැ. රහතන් වහන්සේලාට ඊට පස්සේ පහළ වෙච්ච උත්තමයන්ට ඒකට හේතුව තමයි නිවැරදිව මග හසර පෙන්වලා අතින් අල්ලගෙන ගියා වගේ ගමනක් තියෙන්නේ. ඒ වගේ මේ ශාසනය පිළිබඳව අද විවිධාකාර මත ගොඩාක් මැද්දේ නිවැරදි දේ තෝරා ගැනීමේදී ඇතිවන ගැටලුවට අපිත් මැදි වුණා. මැදි වෙලා අපිත් ඒ සටනේ නිවැරදි මඟහසර කියා දීමට කෙනෙක් නැති නිසාවෙන් අපි දුකකට හසු වුණා. ප්‍රශ්න රාශියකට හසු වුණා. ඒ නිසා අනේකාකාර භාවනා විදි ක්‍රමවලට පවා අපිට යන්නට සිදු වුණා. ඒ නිසා ඒක එකාතකින් හොඳ අත්දැකීමක් බවට පත් වුණා. කෙසේ හරි අපිට අවසාන මොහොතේදී සියලු දේ එකතු පහදු කරගෙන ලෝක සත්‍ය මතු කරගන්න හැකියාවක් ලැබුණා. ඒ ලෝක සත්‍ය පින්නතුන්ට අපි ලබා දෙන්නේ උපරිම හර පද්ධතිය එකතු කරලා. එනිසා විශාලම දුකක් වෙඳින්න නැති වුණත් යම් කැපවීමක් ඔබ මේ දුක දුරු කිරීමට දුකක් විඳිය යුතුයි. අදහැරීම කියලා කියන්නේ හිතට මහ දුකක්. හිත හිතාගෙන ඉන්නේ මේවා අල්ලගෙන ඉන්න තරමට තමයි සැප කියලා. ඒත් හිත දන්නේ නෑ අතහැරියාම තියෙන සැනසෙල්ල කොච්චරද කියලා. මේ ලෝකෙ මිනිස්සු උපමා කළේ පළඟැටියෙකුට. පළඟැටිය වගේ කියලා කිව්ව ලෝකෙ මිනිස්සු. පළඟැටිය කියන සතා අර ලාම්පුවට ගින්දරට පනිනවා. දැකලා තියෙනවද? දැකලා තියෙනවා. මම ඇත්තටම දැකලා එක දවසක් දැක්ක හරි කනගාටුවක් ඇති වුණා. ඒ සත්වයා ගැන ඒ සත්වයා එක සැරයක් ඒ ගිනි දැල්ලට පහන් දැල්ලට පැන්නා. පැනලා එක පැත්තක පිහාටුවකුත් පිච්චුණා. ඒ පිහාටුවෙන් භාගයයි තියෙන අනිත් පැත්තේ පිහාටුව හොඳටම තිබුණා. ආයිත් එයා එකෙන් තේරුම් ගන්න නැතුව මොකද කළේ? ආයිත් පැන්නා. ආයිත් පැන්නාම අනිත් පිහාටුවත් පිච්චුණා. දැන් ඔහුට ඉගිල ගන්න බෑ. ඒත් ආයි උත්සාහ කරන්නේ මොකක් කරන්නද? අතෙන්ටම පනින්න. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නවා යංකෝ බික්ඛු දුක්ඛං తత్‍රතේ චන්தோ පහතබ්බෝති යමකට යමක් මහණෙනි ඔබට දුක විපත සලසනවා නම් ඒකෙන් අත් මිදෙන්න නිදහස් වෙන්න කියලා කිව්වා. දැන් අපේ මිනිස්සුන් මොකද කරන්නේ? දුක දන දන දුක තේරි තේරි දුක විඳ විඳ දුකටම පයින්නවා. මිනිස්සු ජීවිතේ පුරාම දුක් විඳින්නේ සැප සොයලා. සැප විඳලා තියනවද? නෑ. සැප සොයලම ජීවිතේ දුක් වෙනවා. සැප හම්බ වෙයිද? හම්බ වෙන්නේ නෑ. ඒ නිසා දුකේම ඉපදී දුකේම පැවති දුකෙන්ම මැරෙන ලෝකයක ඔබ වාසනාවන්තයි. ඔබ ඒ ගමම් මගෙන් පොඩ්ඩක් නිදහස් වෙලා ඈත් වෙලා නිහඬව මේ ලෝකය දිහා තේරුම් කරගන්න උත්සාහවත් වෙනවා. අපි මෙහිදී පින්නතුන්ට මේ දුකින් මනස පුරවන්නෙත් නෑ. සතුටින් මනස පුරවන්නෙත් නෑ. උපේක්ෂාවෙන් මනස පුරවන්නෙත් නැහැ. මේ දුකට සතුටට උපේක්ෂාවට බයට බියට ශෝකයට සංවේගයට ਸੰతాපයට හේතුකාරක වෙන විද්‍යාත්මක පසුබිම ගැන ගෙනහැර දක්වන දේශනා මාලාවක් උපදේශ මාලාවක් තියෙන්නේ. ඒ වගේ මේ සිත ඉක්මවනවා නම් ඉක්මවන්නට තමා තුළ ඇති කරගත යුතු ශක්තියින් පිළිබඳව කතා කරන දේශනා මාලාවක් ඔබට තියෙන්නේ. එනිසා අපි සාමාන්‍ය භාවනා ක්‍රම පද්ධතියන් ඉක්මවා ගිහිල්ලා මේ කරුණු කාරණා කියලා දෙනවා. ඒ භාවනාවන් වල තියෙන ශක්තියිනුත් අපි වරින් වර ප්‍රයෝගී කරගන්නවා. දැන් හැමදෙනාම මෙතෙක් ස්වාමින් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරය සම්පින්ඩණය ඔබේ අධ්‍යාත්මය තුළ ප්‍රායෝගික කරගන්න අත්දකින්න සුළු මොහොතක් ස්වාමින් වහන්සේ දේශනා කරපු සියලු කරුණු මෙනෙහි කරලා බලන්න විනාඩි 5ක කාලය යොදා ගන්න නැවත සිහිපත් කරන්න ස්වාමීන් වහන්සේ කියපු විශේෂ කරුණු. එහෙමනම් මිනිසාට පවතින අස්වාභාවික ගුණය අභිබවා වෙනස් කරලා ස්වභාවික තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ ස්වභාවිකත්වයට පත්වෙච්ච උත්මයෝ තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟට මහරහතුන් වහන්සේලා මාර්ගඵලලාභීන් වහන්සේලා යම් ප්‍රමාණයක හතරෙන් එකක් මාර්ගඵලලාභී කෙනෙක් ලබන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ ගුණයෙන් හතරෙන් එකයි මාර්ගඵල කීයක් තියනවද හතරයිනේ මොනවද මාර්ගඵල හතර සෝවාන් සහුදාගාමි අනාගාමි අරියත් කියන ಗುಣ හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක් එක කොටසක් තමයි ලැබෙන්නේ. ඒ කොටස වුණත් පුදුමාකාර සැනසෙල්ලක් ඇති කරන ගුණයක් තියෙන්නේ. ඒ කොටසට පාත්‍ර වෙච්ච කෙනෙකුට අනිකුත් ක්ලේශ ධර්ම උපෝම තියෙනවා. ඇලීම් ගැටීම් බැඳීම් මේ වගේම ශෝක කිරීම වේදනා තියෙනවා. නමුත් ඒවා අන්තගාමී දැඩි බල සම්පන්න දේවල් නෙමෙයි ඒවා නිසා අනන්තරේ පාප කර්ම සිද්ධ වෙන මට්ටමට නැහැ යම්කිසි ජීවිතේ සංයමයක් ඇති කරවන අධ්‍යාත්මය තුලින්ම සත්ව පුඤ්ජල ආත්ම දෘෂ්ටිය නැතිව ආරම්භ වෙන ලෝකයේ දිවි පරදුවට තබලා දෙයක් පස්සේ යමක් පස්සේ හඹාගෙන නොයන යන ගතියක් ඕනෑම දෙයක් අතහැරීමේ පුතඥයෙකුට වඩා ශක්තිය ජීවිතේ නිපදවා ගත්ත අපූර්ව බලයක් අතහැරීම කියලා කියන්නේ මේ දෑතින් කරන අතහැරීම නෙමෙයි මනසින් අතහරින්න පුළුවන් මනසින් අතහරින්න නෙමෙයි බැරි ගොඩාක් දෙනෙකුට මනසින් අතහරින්න පුළුවන් දෛනිකව සෑම දිනකම මනස අලුත් වෙවි සියල්ල පිරිසිදු වෙවි පවතින මහා ඖෂධයක් වගේ බලවේගයක් වගේ තමයි Tamanට දැනෙන්නේ. ඒත් ස්වභාවිකත්වයේ එක ස්ථානය. ස්වභාවිකත්වයේ එක ස්ථානය. ස්වභාවිකත්වය අපි අරමුණක් වශයෙන් එහෙම නැත්නම් අපි මනසින් දකිමු ස්වභාවිකත්වයේ මනසින් දකිමු අපි තුල. අපි තුල මානසික වශයෙන් ස්වභාවිකත්වයේ අපි අත්දකිනකොට අත්විඳිනකොට අපිට මොන වගේ අත්දැකීමක් ලැබේද? මනසින් අධ්‍යාත්මිකව ස්වභාවිකත්වයේ අත්විඳිනකොට අපි වගේ අපිට මොන වගේ දෙයක් අත්දැකීමක් වශයෙන් අපිට ලැබේද? මොකක්ද අපිට ලැබෙන අත්දැකීම? දැන් ඔබ নিরතුරුවම අත්විඳින්නේ ස්වභාවිකත්වයේද එහෙම නැත්නම් ලෝභ ද්වේෂ මොහද? ලෝභ දේශ මොහ තමයි පොදුන් ලෝකයා නිතරම අත්විඳින්නේ. නිතරම ඔය එන ඕනම චේතනාවක් පරීක්ෂා කරලා බලන්න හොඳට එක්ක ද්වේෂයෙන් එක්ක ලෝභයෙන් එහෙමද නැද්ද ඒක බොහොම අන්විශ්යකින් බලනවා වගේ Tamanට පාත්‍ර වෙන හැඟුමක් මේක මම මගේ ආත්මය කරගන්න නැතුව ඒක මගේ හැඟීම මගේ සිතුවිල්ල කියලා උපාදානය කරගන්න හොඳ නෑ ඒ සමහර පිරිසක් ඉන්නෝ හිත පොඩ්ඩක්වත් රිදෙන්නේ නැතුව හේ තියාගෙන ඉන්නවා. වටපිටාවල් ඔක්කොම හදාගෙන තියාගන්නවා මේ හිතට රිදුමක් නැති වෙන විදියට. ඒකට හේතුව එයාගේ සිතේ පහළ වෙන ඕනම හැඟුමක් සිතුවිල්ල එයා ගන්නෙ කොහොමද දන්නවද? මගම මගේ. ඒ නිසා කවුරු හරි හිත රෙදෙව්වොත් එයා මට හතුරේ. අම්මා තාත්තා වුණත් කමන්නේ. හිත සැනසෙව්වොත් ආ එයා තමයි හොඳම පුජ්‍යලයා. ඈතුන්ට සදාකාලික අතරමං වීමක් මිසක් සනාත වීමක් නන්නේ අනාත වීමක් මිස. සත්පුරුෂයා කියන්නේ හැමතිස්සෙම හිතේම සැනසෙල්ලම ගෙනල්ලා දෙන කෙනා නෙමෙයි අවශ්‍ය ආකාරයට ඕ වරදේදී නිසි උපදේශයේ අවවාදය තරවටු කිරීමකුත් තියෙන කෙනෙකුට තමයි අත්තක්කායි මිත්‍රයා උපකාරක මිත්‍රයා අනුකම්පක මිත්‍රයා කියලා කියන්නේ. ඒ නිසා ස්වාමින් වහන්සේ කෙනෙක් හැටියට මම ඔබට අනුකම්පක මිත්‍රයෙක් වෙන්න ඕන. ඔබට අනුකම්පා කරන්න ඕන. සා අපිට අනුකම්පාව උදෙසා ඔබට යම් යම් දේවල් කියන්න සිද්ධ වෙනවා. මේක හරි ගැඹුරු ධර්මයක්. ඒ නිසා අපි ඊටාම සරල නිදර්ශන උදාහරණ ගෙනහැර දක්වනවා. ඒව සරල විදියට, පටු විදියට ග්‍රහණය කරන්නේ නැතුව ඒවා බොහොම පුළුල් විදියට ජීවිතයට එකතු කරගන්න බලන්න ඕන. මෙතන ඉන්න හැම කෙනෙක්ම මෙන්න මේ ලක්ෂණයෙන් යුක්තයි. ඒ ලක්ෂණය අඩු කරගත් අයත් ඉන්නවා. එහෙම තියෙන පිරිසකුත් මෙතන ඉන්නවා. ඒ තමයි කාන්දම කියන ලක්ෂණය. කාන්දමේ ස්වභාවය මොකද්ද? නිතරම ඇලෙනවා. නිතරම ඇලෙනවා. හැම දෙයක්ම අලවගෙන යන ගුණයක් කාන්දමක තියෙනවා. එතකොට කාන්දමක ස්වභාවයක් තියෙනවා නම් මේ ලෝකේ ජීවත් වෙන මේ සියලුම මිනිස්සු කාන්තාව. ස්ත්‍රීන් වේවා පුරුෂයෝ වේවා ඔය කාන්තාව කියන වචනේ අපිට එතෙන්ට ගන්න පුළුවන් කාන්දම ඒවත් කාන්තාව. ඉතින් කාන්තාවක් වෙලා හැමදාම ජීවත් වෙන්නේ නැතුව ආර්ය පුජ්‍යලයක් වෙන්න අෂ්ටපුරුෂ පුද්ගල වෙන්න. දැන් මේක මම මේ විදිහට යොදාගන්නේ ඔබ අවදිමත් කරන්න. එහෙම නැතුව මේ භාෂා ශාස්ත්‍රය උගන්වන්නේ එහෙම නන් නෙමෙයි. ඒ නිසා සද්ධර්මය අවබෝධ කරගත්තේ නැති ගැහැණු පිරිමි දෙපාර්ශවයම කාන්තාව. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ ළඟ තියෙන්නේ අර ඇලීම ගැටීම. ගැටීම කියන්නේ ඇලීමම තමයි. ඇලෙන්න කියන්නේ ලබා ගන්න අදහසින් යමකට ඇලෙනවා ඊට පස්සේ ගැටීම කියලා කියන්නේ ඉවත් කිරීමේ අදහසින් යමකට ඇලෙනවා එතකොට ගැටීමේ තියෙන්නේ ඇලීම ඇලීමේ තියෙන්නේ ඇලීම උපේක්ෂාව තියෙන්නේ උපේක්ෂා සහගතව ඇලීම ඒ නිසා ඔය කාන්දම වෙලා කාන්තාව වෙලා හැමදාම ඉන්න කැමැතිද දැන් ඒක ඒක ඊටාම මේ ප්‍රත්‍යක්ෂ වෙන ඔබේ මනස දිහා බලන්න. දැන් මේ ඇවිදගෙන පාරේ යනකොට ඔබ පාරේ දෙපැත්තේ තියෙන දේවල් හිතේ අලවගෙන යනවා. ගමනක් ගිහිල්ලා එනකොට හිතේ ඇලිලා. ඇලිලාද නැද්ද නොයෙකුත් දේවල්? ඇලෙනවා. ලෝභ, දේශ, මෝහ වශයෙන් ඔබ මගුල් ගෙදරක ගිහිල්ලා ගෙදර එන්න බලන්න. අලෝගන ආපු දේවල් gedara හලා ගන්න නැද්ද? හරක මෙහෙමයි මේක මෙහෙමයි එයා හොඳයි අරක ලස්සනයි මේක අවලස්සනයි ඒක මෙහෙමයි මට නම් අරකට හිත රේදුනා මෙතෙන්දි මට හරි සතුටු කතා කරන්නේ නැන්ද කතා මේ මොනවද අලවගෙන ආපු දේවල් ඒ නිසා කාන්තාව තමයි සීල දෙනා පිරිමි අයත් කාන්තාවක් නිවන් දැක්කේ නැත්තම්. ගැහණු අයත් කාන්තාවක් තමයි නිවන් දැක්කේ නැත්තම්. ඒ කියන්නේ කාන්දමක්. අලෝගෙන එනවන කුත් දේවල්. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කිව්වා ඒ ඒ තැන්වල තියෙන දේවල් ඒ ඒ තැන්වලම තියලා ඉන්න. මෙහි අරගෙන එන්න එපා. ආරාමයට අරගෙන එන්න එපා. ඒ තියෙන තැන්වල තියෙන දේවල් තියලා ඉන්න. දැන් මෙහෙම දේවල් අපි අරන් ආව කියලා හිතමුකෝ. ඒව ගැන කතාබස් කරා කියලා කියමුකෝ. මොකක්ද ඇති ප්‍රයෝජනේ? නිකං කාලය ගෙවා දමනවා විතරයි. නිකං කාලය ගෙවා දමනවා විතරයි. මනස තුල මහා උද්වේගකරතාවයන් ඇති කරන්න පුළුවන් ඊටාම සරල දේවල් වලට මහ පුදුමයි. මිනිසයා කියන පුජ්‍යලයා තුල මැවීම් සංකල්පනය කිරීම මහ පුදුම විදිහට ඇති කරන්න පුළුවන්. ඒකට එකම උදාහරණය තමයි අර එක්කෙනෙක් බෝලයක් එක පැත්තකින් දුවගෙන ඇවිල්ලා දානවා තව එක්කෙනෙක් ඒකට බෝලෙට ගහලා අර කණු දෙක අතරේ දුවනවා. පහුගිය දවසේ ගියවනේ 20යි 20ද කියලා මොකක්ද ගන්නේ? මම මේ ධර්ම දේශනාවකට වැඩම කළා ඔය කොළඹ පැත්තේ. පාරවල් වල යන්න බෑ. හැම තැනම සෙනග පිරීලා අර තිර දාගෙන බලනවා පාරේ කොඩි අරගෙන දුවනවා හූ කියනවා මං ඇත්තටම මං ඒ වාහනේ යන ඩ්‍රයිවර් මහත්මයාට මං කිව්වා මිනිස්සුන්ට මෙච්චරම පිස්සු ඇති කියලා මං ජීවිතේට හිතුවේ නෑ කියලා. මම පිස්සුවක් තියනවා කියලා දන්නවා. ඒ වුණාට මම මං කිව්ව මහත්තයා මම මෙච්චරම පිස්සුවක් තියනවා කියලා මම දැනගෙන හිටියේ. දැනගෙන හිටියේ නෑ මම මේ එහෙම දැකලා නෑ මෙච්චර විශ්වාසයක් ඇති කියලා මං හිතුවේ නෑ කියලා කිව්වා. ඉතින් ඒ ඒ වගේ සබ්බේ පුතඥා උම්මත්තකා කියන වචනේ මන් දන්නේ මට නැවත නැවත ප්‍රකට වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. අර සියලු දෙනාම පිස්සු නිසා මුළු මහත් ලෝකේම පිස්සන් කොටුවක් නිසා පිස්සන්ට පිස්සු ඉතින් හොඳට ගැළපිලා යනවා. ඒ නිසා කාටවත් පිස්සු කියන්නේ ඒ නිසා හැමෝම පිස්සු නිසා ප්‍රශ්නයක් නෑ. ඒ පිස්සුයින් නිදහස් වෙච්ච කෙනෙකුට තමයි අන්න අරගොල්ලෝ පිස්සු කියලා තේරෙන්න පටන් ගන්නෙ. තියෙනවා. ඉතින් අපිත් තරුණ භික්ෂුන් වහන්සේලා හැටියට තරුණ කාලේදී උඩ කැමැත්තක් තිබ්බා. අපිත් ඒ ස්වභාවයේ தત્ත්වයේ තියෙනවා. නමුත් රටක හැඟීමක් තියෙනවා නමුත් අර පිස්සුවක් නම් ඇති වෙන්නේ අර පිස්සු වැටෙනවා කියන එක වෙන්නේ නෑ ඒගොල්ලෝ පිස්සු වැටෙනවද නැද්ද පිස්සු වැටෙනවා මේ අර අර ක්‍රීඩකයෝ වගේම මූණවල් වල පාටවල් ගාගෙන ක්‍රීඩා ඇඳුම් ඇඳගෙන අර එක එක දේවල් ඉතින් හරි පුදුමයි ඉතින් මේ පාරේ කොඩි උස්සගෙන මේ කවුරුත් නැහැ ක්‍රීඩාංගණයක් නෙමෙයි නිකන් පාරවල් වල කොඩි උස්සන් කෑ ගහන් යනවා ඉතින් මේ හරි පුදුම ඒ තින්නේ හැඟීම. ඉතින් ඇති දෙයක්ද ඒගොල්ලෝ බෝලයක් දැම්ම ඒකට පොල්ලකින් ගැහුවා ගහලා එහෙම්මෙන් දිව්වා ඊඩකියොන්ට සල්ලි හම්බුණා නිවේදකයෝ සල්ලි දුන්නා මාධ්‍ය වලට සල්ලි හම්බුණා අපි කෑ ගැහුවා වැඩේ ඉවරයි දැන් දැන් මුකුත් නැහැ එල්ලම එල්ලම හරිනා කොයිතරම් මං හිතන්නේ ඔට්ටුවක් පරදින්නේ තමයි. ඇත්තට හා හා ඒ වගේ අය නම් ඉතින් කමක් නැහැ රටට ප්‍රශ්නයක් නැහැ ළමාට මොකද හේතුව මේ හරි ප්‍රශ්නයක් හිතින්නේ ඒ తত্ত্বය ඒ නිසා අපේ අපේ ළඟත් තියෙන ඒ අවිද්‍යාව, ඒ පිස්සුව මම මගේ ආත්මය කරගන්නේ නැතුව සූදානම් වෙන්න ඕන ප්‍රහාණය කරන්න දුරු කරන්න නැති කරන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ නිසා මෙතෙක්කල් එක් පුජ්‍යලයක් හැටියට ජීවත් වෙච්ච කෙනාව දැන් නිතරම නවක පිරිසට විශේෂයෙන් කියන්නේ දෙන්නෙක් හැටියට බෙදෙන්න බලන්න. ඔබට තරහ ගියාම ඔබ මෙතෙක් කාලයක් ඔබ අන් අයට ඇඟිල්ල කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා අද ඉඳලා ඔබට තරහ ගියාම රහතුන්ට තරහ නොයන්නෙත් මට තරහ යන්නෙත් ඇයි කියන කාරණය හොඳට තේරුම් අරගෙන රහතුන් මනස හදාගත්ත නිසා නෙවෙද මම මනස හදාගත්තේ නැති නිසා නෙවෙද මේ තරහ යන්නේ මේකට අන් අය පමණක් නෙමේ හේතුකාරකය මමත් මේකට හේතුකාරක පුජ්‍යලයක් ඒ නිසා මගේ ළඟත් මේකට අඩුවක් තියෙනවා මේ තරහ යන්නේ අන් අය බනින නිසා දොස් කියන නිසා අපිට අලාභයක් විපතක් කරපු නිසාම පමණක් නොවේ මේ තරහ යන්නේ මා තුල තිබෙන අනවබෝධය සහ නොහැටීම නිසා මානසික සංවර්ධනය නැති නිසා කියන කාරණේ තේරුම් ගන්න. ඒක තේරුම් අරගෙන දෙදෙනෙක් හැටියට නිතරම මනසත් එක්ක සාකච්ඡා කරන්න මනසට කරුණු පෙන්වන්න මනසේ තියෙන කරුණු හඳුනා ගන්න ක්‍රියා කරන්නට ඕනේ මනස අදිෂ්ඨාණයෙන් පුරවන්න මනස හොඳ ධර්ම වලින් පුරවන්න මනස ශක්තිමත් කරන්න ඔය පින්නතුන් කැප වෙන්න ඕනේ මේ කරුණු සියල්ලම ස්වාමීන් වහන්සේගේ දේශනා සියල්ලමත් මුල් කරගෙන දැන් භාවනාත්මක ගුණයක් අපි දියුණු කරන්න යන්නේ හැමදෙනා භාවනා ඉරියව්වකට පැමිණෙන්න සංසුන්ව ඉරියව්වකට පැමිණිලා ඔබ දකින්න ඔබේ ඥානයෙන් මේ මනස තුල ඇතිවන සියලු පෙරලිකාරකම් මම නොවේ මගේ නොවේ මට සම්බන්ධ දෙයක් නොවේ ඒ මාගෙන් බොහෝ දුර තියෙන දෙයක් හැටියට දකිමින් මගේ ජීවිතයෙන් බැහැර තියෙන දෙයක් තරමට මට අයිති නැති දෙයක් දිහා බලන තරමට ඔබේ ඇතිවන මානසික ස්වභාව ලක්ෂණයන් දුරස් කොට ඈත් කොට ඔබ දකින්න. උදාහරණයක් කිව්වොත් ඔබ අන් අයගේ අනුන්ගේ නිවසක් දිහා බලනවා වගේ බලන්න. අන් අයගේ ඉඩමක් දිහා බලනවා වගේ බලන්න. අන් අයගේ වාහනයක් දිහා ඔබ බලනවා වගේ බලන්න. ඔබ දැනට බලන්නේ ඔබේ ගේ වගේ ඔබේ මනස. කියන්නේ ලොකු බැඳීමකින් ලංව ඔබේ වාහනේ වගේ ඔබ මනස බලන්නේ. එහෙමනම් ඔබ දැන් ඉඳලා බලන්න පුරුදු වෙන්න අන් අයගේ වාහනයක්. අන් අයගේ ඉඩමක්, gedarak දිහා බලන මට්ටමට දුරස් කළා. අන් රටක් හැටියට දුරස් කළා. ඔබේ මනස දිහා බලන්න පුරුදු වෙන්න විනාඩි කිහිපයක් සංසුන්ව. අද අප කතා කරන්නේ ස්වභාවිකත්වය යනු කුමක්ද කියන කාරණයත් පාදක කරගෙන අපි ගොඩාක් කතා කළා මිනිසාගේ අස්වාභාවිකත්වය පිළිබඳව අස්වාභාවික ලක්ෂණ නිමිති පිළිබඳව දැන් අප කතා කරන්න බලාපොරොත්තු වෙනවා තව තවත් ස්වභාවිකත්වයේ පිළිබඳව ස්වභාවිකත්වයේ තියෙන දේවල් කියලා අපි හඳුන්වන්නේ ස්වභාව ධර්මය කියලා අපි කියනවා. ඒවා කවුරුත් විසින් කරවන දෙයක් නොවන නිසා ඒකට අපි කියනවා ස්වභාව ධර්මය කියලා. දැන් අපේ කියවෙන්නේ මොකද්ද? ස්වභාව ධර්මය කියලා. අනිත් ආගම්වල කියවෙනවා දෙවියන් වහන්සේ කියලා. ඉතින් ස්වභාව ධර්මයට දෙවියන් වහන්සේ කියලා කිව්වත් වරදක් තියෙනවද? වරදක් නැහැ. බුදුරජාණන් වහන්සේ ස්වභාව ධර්මය කියලා කියන්න කලින් ඒවට දේවත්වයෙන් සැලකුවා. හිරු දෙවියෝ, සඳු දෙවියෝ, වා දෙවියෝ, වලාහක දෙවියෝ නේද? මහී කාන්තාව කියලා කියන්නේ මේ මහා පොළොවට නේ, මිහි තලයට ආදී වශයෙන් මේ පුජ්‍යල නාම ඒවට අනුරූප කළා. ඒ කිසි වරදක් නැහැ. ඒව නිවැරදිව අඳුන ගන්න ඕනේ. දැන් මම මේ ස්වභාවිකත්වයේ සහ අස්වාභාවිකත්වයේ තියෙන වෙනස තෝරන්න මම මේ මොහොතේදී ගන්නවා ගඟක්. ඔබ ගංගාවක් දැකලා ඇති. මේ කිට්ටුවෙම ගලාගෙන යනවා කැලණි ගඟ දැකලා ඇති ගඟක ස්වභාවය මොකක්ද? නිරන්තරයෙන්ම ජලය පහත් බිම් කරා ගලාගෙන බසිනවා. පහත් බිමම තියෙන්නේ අනිත් සියලු ජලයන්ට වඩා පහත් බිමින් මේ තියෙනවා මුහුද තියෙනවා ඒ නිසා මුහුද කරාම ඒ ජලය ඇදීගෙන යනවා. ඒ ගඟ ස්වභාවිකයි. අපි අස්වාභාවික වෙන්නේ කොහොමද? අපි ඒ ගඟට නමක් දීලා තියෙනවා. මොකද්ද කියන්නේ? කැලණි ගඟ. ඒකම මිනිසා තුල තියෙන එක අස්වාභාවික ලක්ෂණයක්. ඊළඟට අපි කියනවා ගඟේ මෙතරම් ජල ධාරිතාවක් තියෙනවා. ඒකත් අස්වාභාවික ස්වභාවයක ලක්ෂණයක්. ඊළඟට අපි කියනවා ඒ ගඟ පහළට ගලා බසිනවා. ඒකත් අස්වාභාවික ස්වභාවයේ ලක්ෂණයක්. අපි තමයි ඒක හදලා තියෙන්නේ. පහල කියන වචනේ අපි හදලා තියෙන්නේ ගලා බසිනවා කියන වචනේ අපි තමයි පුජ්‍යලය තමයි පුජ්‍යල සංඥාව තමයි හදලා තියෙන්නේ. අපි ගඟ පැත්තේ ඉඳන් බලන්න ඕන. ගඟ පැත්තේ ඉඳන් බැලුවොත් එහෙම ගඟට නමක් තියෙනවද? නැහැ. ඊළඟට මේ ගඟ පහලට ගලා බසිනවද? නැත. ගලා බැසීමක් තියනවද නැත දැන් ඔබට තේරෙනවද මම මේ මොකන්ද කියන්න උත්සාහ කරන්නේ මොකද්ද දේශනා කළේ කියලා ඔබට තේරෙනවද මේක ඊටාම ගැඹුරු කාරණයක් හරිම ගැඹුරු කාරණයක් එකවර තේරුම් යන්න නැති වෙන්න පුළුවන් කෙනෙකුට නමුත් බොහෝම හෙමින් සීරුවේ බොහෝම හෙමින් සීරුවේ මේක තේරුම් ගන්න උත්සාහ කරන ස්වභාව ධර්මය තුල පවත්නා න්‍යාය හා ලක්ෂණය පුජ්‍යල මානසිකත්වයේ තුල මමත්වයේ තුල කෙලෙස් මත පවත්වන න්‍යාය සහ ස්වභාවක తত্ত্বය ඔබටත් හැකිනම් ගඟ වගේ වෙන්න ඔබ විශාල සැනසෙල්ල ජීවත් වෙන කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වරක දේශනා කරන මහණෙනි ගඟක් වගේ වෙන්න. ඒ ගඟේ පිරිසුදු දෑද සෝදනවා. අපිරිසුදු දෑද සෝදනවා ඒ ගඟ නිසලවේත් ගලාගෙන යනවා ගින්නක් වගේ වෙන්න. ගින්නේ පිරිසුදු දෑද අපිරිසුදු දෑද පුළුස්සනවා. ඔබත් ඒ කිසිම ප්‍රභේදයක් සලකන්නට එපා. හුළඟ වගේ වෙන්න. දුර්ගන්ධයත් හමාගෙන යනවා සුගන්ධයත් හමාගෙන යනවා. සුළඟ වගේ වන්න. හිරු වගේ වෙන්න හැම තැනටම ආලෝකය ලබා දෙනවා. ભેදයක් නැතුව ආලෝකය වැටෙන ස්වභාවයට ඒ වැටෙන තැන් වලට ආලෝකය ගමන් කරන්නට ඉඩ හැරලා තියෙනවා. ඒ නිසා ඒක එයත් ඒ ශක්තිය ભેද නැතුව ස්වභාවිකත්වයේ විහිදා දක්වනවා බෙදා දෙනවා. ඒත් ඔබ ඔබට ભેදකම් ගොඩක් තියෙනවා. ඔබගේ පළවෙනි ભેදය තමයි මම. ස්ත්‍රියක්, පුරුෂයෙක්, පුජ්‍යලයෙක් මගේ චින්තනය, මගේ අදහස්, මගේ සංකල්ප, මගේ ජීවිතය, myself, my life කියලා හදා ගන්නවා. ඒ හේතුව නිසා දුක් විඳිනවා මිස සැනසීමක් විඳින්නේ මිනිසයා නැත. දැන් මම ඔබට කියන්නේ මේ මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හිතන්න කියන එක නෙමෙයි. වෙනස් වෙන්නයි ඔබට කියන්නේ. ඔබ ආකල්පයක් ඇති කරගත්තොත් මේ මගේ නෙමෙයි මේ මංම නෙමෙයි මට අයිති දේවල් නෙමෙයි කියලා එය ඔබට සාර්ථකත්වයේ ගෙනල්ලා දෙන්නේ නැහැ. තුවාලයක් කකුලේ තියෙද්දි මේ තුවාලේ මම නෙමෙයි මගේ නෙමෙයි කියලා හිතුවට වේදනාවක් නැති වෙන්නේ නැහැ. ඒ වගේ ඔබ තුල මමත්වයේ තිබියදී ඔබ හිතුවොත් මේක මම නෙමෙයි මගේ නෙමෙයි කියලා ඒක හරියනවද? හරියන්නේ නැහැ. එතකොට සංසාරික උපත ලබන ජීව ශක්තියක් මෙතන තියද්දී මරණින් පසු කෙලින්ම අපි ස්වර්ගයේ උපදිනවා අයි එච්චරයි. ඒක හරිද? ඒක වෙන්නේ නැහැ. එහෙම හිතුවට ඒක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ආත්මය මිය ගියා. එයා මෙතනින් ඉවරයි. ආයි මොකුත්ම නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මිනිස්සුන්ට දුක් නැති වෙන්න එපායි. දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා හිතන මිනිස්සුන්ට දුක නැති වෙන්න ඕන. බ්‍රහ්ම බ්‍රහ්මයේ කියලා හිතන මිනිස්සුන්ට දුක නැති වෙන්න ඕන. එහෙමත් නැත්නම් මේක ස්වභාව ධර්මයක් මෙතනින් පස්සේ කිසිම කෙනෙක් උපත ලබන කෙනෙක් නැහැ. මේකෙන් ඉවරයි. මේක ජීව ශක්තිය පමණයි තියෙන්නේ කියලා කියන මිනිස්සුන්ට දුක නැති වෙන්න ඕන. ඔබ දැකලා තියෙනවද එහෙම දුක නැති කරගත්ත අය? නෑ. ඒගොල්ලන්ට දුක තියෙනවද නැද්ද? තියෙනවා. ඒ නිසා තියෙන தત્ත්වයේ තියෙන විදියට තේරුම් අරගෙන ඒ ආකල්පමය වශයෙන් මොන தત્ත්වයකටපත් උනත් ස්වභාවිකව තමා තුළ පවතින දේ වෙනස් වෙන්නේ අන්නේ මුලින් උදුරා දමන තමන්ගේ මනසේ තිබෙන ගැටලුව මුලින් උදුරා දමන කාරණයට ඔබේ මත සංවාද සංකල්ප පසකින් තමා අව්‍යාජ, නිර්හංකාර, සත්‍යවාදී ලෙස ජීවිත අවබෝධය දිහා බලන්න ඕන. දැන් ඔබට කියන්නේ ඔබ ඔබ ගත්ත ආකල්ප ටික වැරදි. මේ හාමුදුරුවෝ දෙන ආකල්පේ මේ මම දෙන ආකල්පේ ගත්තොත් හරි කියන එකද මම මේ කියන්නේ? නැහැ. ඔබ ආකල්ප මාරු කළා ඇති. ඔබ ආකල්ප වලින් නිදහස් වන්නයි. ඔබ මා දෙන ආකල්පයද ගත යුතු නෑ. මා දෙන දේද ආකල්පයක් වශයෙන් ඔබේ ජීවිතයට එකතු කරගත යුතු නෑ. සංකල්ප, විකල්ප, ආකල්ප හොඳටම ඇති කළා. දැන් ඔබ ඒ නිදහස් වීම සඳහා ගන්න පියවරක් හැටියට මේ ගැන සලකන්න. මේ ලෝකේ ඕන තරම් ඉන්නවා මේ සංකල්ප මාරු කරන අය. ඒ තමයි ආගම් මාරු කරනවා, ಜಾති මාරු කරනවා. ලෝකේ නැද්ද? සල්ලි දීලා කියන අපේ ජාතියට එන්න. යනයි නැද්ද? ඉන්නවා. එන්න සල්ලි දීලා කියන අපේ ආගමට එන්න. ඔය පිළිරුව අයින් කරන්න, මේ පිළිරුව තියාගන්න. ඔය ආකල්පය අයින් කරන්න, මේ ආකල්පය ගන්න. ඔය මන්ත්‍රය අයින් කරන්න, මේ මන්ත්‍රය ගන්න. ඒ නිසා අපිට අවශ්‍ය කරනවා ඒ සියලු දේටත් ගරු කරමින් ඒ සම්මුති සම්ප්‍රදායක යහපත් ක්‍රියාවන් වලට ගරු කරමින් මේ ලෝකයේ යථාර්ථය ભેදයක් නැතුව ගැටලුවක් නැතුව දැකීමේ ගුණය හැකියාව අපි තුල පහර කළ පහල කර පහල කර ගැනීමේ වගකීම අපිට තියෙනවා. මිනිස්සේ කැටිරි පුදුන අපිට. එදා උපදින කුඩා දරුවට ඔබත් මීට වසර 20කට 30කට 40කට කලින් මව කුසෙන් උපදින මේ මොහොතක් තේන්නට ඇති 50කට කලින් 60කට කලින් අන්නේ මොහොතේදී ඔබේ තිබුණු මනසේ සැබෑ නිර්මාණය සැබෑ ස්වභාවිකත්වය ඔබට අද නිර්මාණය කරගන්නට පුළුවන් නම් ඔබ මව කුසේ ඉද්දී ජීවත් වෙද්දී විඳ සතුටට වැඩිය සතුටක් විඳින්න පුළුවන් කුඩා කාලේ මනස හරිම මොලොක් මෙලෙක් ලෝභ ද්වේෂ මෝහ රාග මදමාන ඊර්ෂ්‍යා මුකුත් නැහැ. ළමයින්ගේ මුහුණු හරිම ලස්සනයි. ඇස් දෙක හරිම ලස්සනයි. වචන හරිම මිහිරි. ඒකට හේතු උනේ හිතේ කෙලෙස් බර අඩුකම, ගොරෝසුකම අඩුකම. මිනිසෙකුට සැප වෙදෙන්න පුළුවන් ප්‍රධානම මාවත තමයි මේ මනස. මනසේ මාවතේ මනස අවබෝධ කර ගැනීමේ මාවතෙන් තමයි ජීවිතය නැමැති මේ ජීවත් වන කාලය තුල ජීවිතයෙන් ලබන්නට පුළුවන් ඉහළම ජයග්‍රහණේ වරප්‍රසාදය ලබන්නට පුළුවන් වෙන දෙයකින් නොවේ. ඒ අන් දේවල් හේතුකාරක වන්නේ බාහිර ක්‍රියාකාරකමකට පමණමයි සතුටට හේතු වන්නේ මනසයි. ඒ නිසා මනසේ තියෙන අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහළ කරගත්තොත් ඒ කෙනාට පුළුවන්කම ලැබෙනවා සැනසille කියන එක ජීවිතේ අත්දකින්න හැකියාව ලැබෙන තියෙනවා. සැනසille කියන එක ජීවිතේ පුරවාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔබ නිතරම ඔබ පිළිබඳව පරීක්ෂණ කරන්න. මේ විදිහට හිතෙන්නේ මොකද කියලා බලන්න. මට තරහ යන්නේ මොකද කියලා අහන්න. මම බය වෙන්නේ මොකද කියලා අහන්න. මට සතුට දැනෙන්නේ මොකද කියලා අහන්න.

මහ පොළොවේ අපිරිසුදු දෑද දමනවා. පිරිසුදු දෑද දමනවා. මහ පොළොව දුක හෝ සතුට ඇති කරගන්නවද? නෑ. හේතුව ස්වභාවිකයි. ඒ මහ පොළොව බොහෝ දෑ අපිට දෙන නිසා මහී කාන්තාව දෙවියන් හැටියට සැලකුවා. මේ හිරු එළියට निराවරණය වෙන හොඳ දෑ නරක දෑ දුර්ගන්ධය දෑ හැම දෙයක්ම ભેදයක් නොසලකා හිරු හැමදාම එක වගේ බබලෙනවා. ස්වභාවිකයි. මේ සුළඟේ නරක දෑද, හොඳ දෑද, සුවඳවත් දෑද, දුර්ගන්ධ දේද ගහගෙන යනවා. ભેදයක් නැතුව ඒ රැගෙන යනවා. ස්වභාවිකයි. ගඟේ අපිරිසුදු දෑද, පිරිසුදු දෑද ගහගෙන යනවා. ස්වභාවිකයි. එහෙමනම් ජීවත් වන අපය මොකද කරන්නේ? මේ දේවල් ප්‍රභේදනය කරන ලෝභ, ද්වේෂ, මෝහ වශයෙන් පුජ්‍යල මානසිකත්වයෙන් ඇලෙනවා, ගැටෙනවා, බැඳෙනවා. ඒක පොදු කාරණයක් හැටියට සලක ගන්න බැරි පොදු ස්වභාවයක් හැටියට සලක ගන්න බැරි අස්වාභාවික ගුණයක් තියෙනවා. ඒ ගොඩාක් කාන්තාවට තියෙන ප්‍රධාන අස්වාභාවික ගුණයක් තමයි මේ වයසට යනවයි කියන කාරණේ ස්වභාවික ගුණයක් හැටියට හැමෝම නෙමෙයි බොහෝ කාන්තාව පිළිගන්නේ නැහැ. ඒක ඔප්පු කරන්න තියෙන එක ස්ථානයක් තමයි වයස කීයද කියලා අහුවාම එක්ක අඩු කරලා කියනවා නැත්නම් කියන්න ටිකක් මදි කරනවා. එක්කෝ මගිනුත් අහලා තියෙනවා හාමුදුරුවෝ අහන්න හොඳ නැති කාරණයක් නේ ඇහුවේ. දැන් උපන් දිනේ කියලා කිව්වහම ඉතින් මං අහනවා අම්මගේ වයස කීයද? හාමුදුරුවෝ අහන්න හොඳ නැති කාරණයක් නේ ඇහුවේ. දැන් වයස අහන්න හොඳ නැහැ. දැන් මං කෝ අහන්න හොඳ නැති කාරණයක් නෙවෙයි කීවෙනි උපන් දිනේද කියලා ඉතින් කියලා පැසෙත් පටන්න. ඉතින් ඒකයි මං ඇහුවේ කියලා. මට මොකෝ මේ වයස අහන්නේ මොකෝ කසාද බඳගන්නේ? නෑ. ඉතින් ඒ නිසා ඊට පස්සේ ඉතින් ඇඹරිලා කියනවා 76යි. කොහොම ඉතින් මම 76ක් කියන්නේ ඔච්චර අමාරුයි. <laughs> වයසට යනවා කියන එක මං හිතන්නේ පරිණත මිනිස්සුයෙකුට වයස වැඩි කියලා කියන එක සාඩම්බර කාරණයක්. ඇයි ඔබට වැඩි මම මේ ලෝකේ ජීවිතේ අත්දැකීම් ලැබලා තියෙනවා. පරිණතයි. මෙතනත් ඉන්නවද ඒ වගේ අය? අර 16 දී 18 දී නම් ලැජ්ජ නැහැ කීයද? 18යි. රහසයයි ආ සන්තෝෂයි. ඉතින් හැබැයි 18 දාසේ හැමදාම නතර වෙනවා නම් හරි වැඩේ. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ වයසට ගියත් නිරෝගීව ඉන්නව නම් අන්නේ ස්වභාවය Tamanට පෙන්වන්න පුළුවන් නම් අභිමානයක් තියෙයි. එහෙම නැතුව මේ වයසට ගිහිල්ලා හොට හොට බිම යනින්න ඕන මෙන්න තියෙන්නේ. වයස නොකිය ඉන්න එක ඒක කාරණයක් නෙමෙයි. ඒ නිසා ඒ වයින් පෙන්නනවා ඒ දුර්වල මානසිකවල තත්ත්වවල තියෙන ලක්ෂණයක්ද නැද්ද ඒක? ලක්ෂණයක් තුරවල මානසික ලක්ෂණයක් ඒක. ඒ කියන්නේ මේ ස්වභාව ධර්මේ බාර ගන්න කැමති නෑ. පිළිගන්න කැමති නෑ. පිළිගන්න කැමති නෑ. මේ ධර්මයේ පිළිබඳව යම්කිසි උනන්දුවක් වමනාවක්වත් දරන්නේත් මේ පිරිමි පාර්ශවයට වඩා ලෝකේ මේ වෙනකොට කොයිම ගියත් ඉන්නේ විශාල පිරිසක් ඉන්නේ කාන්තා පාර්ශවය. විශාල වශයෙන් ඉන්නවා. ඒකට හේතුව අවුරුදු 100ට වඩා ආයුෂ අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න අඩු වෙන්න ලෝකෙ මිනිස්සු අර ද්‍රව්‍යමය ලෝකයෙන් දියුණු වුණාට ප්‍රඥාමය වශයෙන් හරීම දුර්ලභයි දුර්වලයි ඔය දියුණු ලෝකවල මිනිස්සු හරි ලීසින් මිනිස්සු කියලා කිව්වට හොඳට ඇඳලා කොණ්ඩේ පීරලා ටයි එක දාලා සබත් දෙක දාලා හිටියට හිතෙන් කිසිම වැදගත්කමක් නැහැ. යුතුයකම් ආචාර ධර්ම ඒවා මේවා මුකුත් නැහැ. ඔක්කොම ගනු දෙනුහා පමණයි. සියල්ල එච්චරයි. නීතිමය රාජකාරියක් පමණයි විවාහය. ඒ මට්ටමට එයාට අර නීතියානුකූල කොටස කළා එච්චරයි. නමුත් අපේ රටවල් තාමත් තියෙන මිනිස්සු නීතියට නෙමෙයි ඊට වඩා එහා ගියපු හැඟීමකින් වැඩ කරන ගුණයක්. නිසා මම දැකලා තියෙන මිනිස්සු ඉන්නවා ඒ නිසා අපේ රටේ තියෙන මානසික ගුණය තාම ලෝකේ කිසිම රටක ලෙහිසියෙන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා උසස් වූ මනසක් ඥානාන්විත වූ මනසක් අපේ මිනිස්සුන් සුළු පිරිසක්ගේ දුර්වලකම් තිබුණත් තියෙනවා මේ ශ්‍රී ලාංකිකයන්ගේ. ඒ නිසා ඒ පිරිස මේ බුදුහාමුදුරුවන්ගෙන් ලැබුණු මේ දුර්ලභ ධර්ම දායාදය ලබන්න. දුර්ලභ ධර්ම දායාදය ලබන්න. එහෙමනම් ඔබට මම කියන්නේ ඔබ තුල තියෙන ස්වභාවික தত্ত্বයක් නෙමෙයි ඔය තියෙන්නේ දැනට ඔබ ස්වභාවයයි කියලා හැටියට සලකන தত্ত্বය ස්වභාවික தত্ত্বයක් නෙමෙයි. ඒ කියන්නේ ඔබ මමයයි කියා ආමන්ත්‍රණය කරන සියලු ගුණාංග ටික ස්වභාවික தত্ত্বයක් නොවේ. මොනවද කියලා ඔබම තේරුම් ගන්න ඔබ මමයයි කියා ආමන්ත්‍රණය කරන්නේ මොනවටද කියලා. ටිකක් කල්පනා කරලා බලන්න. ඒ தત્ත්වය ස්වභාවික தত্ত্বයක් නොවේ. ওই අස්වාභාවික தত্ত্বයක් ඔතන තියෙන්නේ. ඒ වගේම ඔබට ඔබ මමයි කියලා ආමන්ත්‍රණය කරන සියලු පරාශයන් ඔබට සැපය, සුඛය, ශාන්තිය, සාමය ඇති කරන ගුණයක් නෙමෙයි ඔබට අහිතකර විස බීජයක් හැටියට සලකන්න. අනර්ථයේ සලසන දෘෂ්ටි හැටියට සංකල්ප හැටියට සලසන්න සලකන්න. සලකලා ඔබට තියෙන්නේ ඔබේ මනසේ මේ වෙනකොට ඔබ ස්වභාවිකව තත්වයක් කියලා පිළිගත්ත දේ අස්වාභාවික තත්වයක් කියලා තේරුම් අරගෙන ඔබට ඔබව ඉක්මවන්න හැකියාව ලැබෙන්න ඕනේ. ඔබට ඔබව ඉක්මවන්න හැකියාව ලැබෙන්නට ඕන. ඒකට කියනවා ඉන්ද්‍රිය විෂය ඉක්මවා යනවා. ඉන්ද්‍රිය විෂය ඉක්මවුවොත් එහෙම ලෝකෙ පේන්නේ ඇහෙන් නෙමෙයි ලෝකෙ පේන්නේ කනෙන් නෙමෙයි ලෝකෙ පේන්නේ නාසයෙන් නෙමෙයි ලෝකෙ පේන්නේ දිවෙන් නෙමෙයි ලෝකෙ පේන්නේ ශරීරයෙන් නෙමෙයි ලෝකෙ පේන්නේ මනෙන් නෙමෙයි ලෝකෙ පේන්නේ ඥානයෙන් නෙමෙයි ලෝකෙ පේන්නේ එතකොට විශේෂ හැක් පහළ වෙනවා ඒකට කියනවා සම්මයක් ඇස සම්මයක් ඥානය කියලත් අපිට කියනවා සංවර වූ ඇස කනනාස දිව ශරීරයක් ඇති වෙනවා. සංවර කියලා කියන්නේ නොබැඳුණු සංසුන්. පැටලෙන්නේ නැතිව ලෝකය දකින්න පුළුවන්. දැන් දැනට ඔබ මේ ලෝකය දකිනවා නම් දකින්නේ පෙර මතකයෙන්. අන් අය කියා දුන්නු ක්‍රමවේදයට මේ ලෝකේ කොච්චර ජනතාවක් ඉන්නවද නැති යක්ෂයෙක් ගැන හරි භූතයෙක් ගැන හරි දෙවියෙක් හරි ගැන પરම්පරාවෙන් ආකල්පගත කළාට පස්සේ දෘෂ්ටිගත කළාට පස්සේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා ඒ වෙනුවෙන් කැපවෙන ඒ වෙනුවෙන් යදින යාඥා කරන කොච්චර මෝඩ මිනිස්සු පිරිසක් මුළු ලෝකෙම වාසය කරනවද ඒ කියන්නේ මම එක ආගමකට දෙහිකට දොස් කියනව නෙමෙයි මේ කතා කරන්නේ ඒ తত্ত্বය බෞද්ධය තුලත් ඒක තියෙනවා මොන මොකක්ද ඊතර ක්‍රියාත්මක වෙන්නේ එතන ක්‍රියාත්මක වෙන්නේ සංකල්පයක් ඉතුලට ඇති වෙනවා සමාජලාට ඇතා නැතා මොනවද දන්නේ කියපු නිසා ඒක විශ්වාස කරගෙන යනවා කරගෙන යනවා අර දස දිස නමස්කාරය වගේ තමයි මේ වැඳගෙන වැඳගෙන යනකොට බුදුහාමුදුරුවෝ ඉතින් කිව්වා මේක අර්ථාන්විත ලෙසට මෙන්න මේ විදිහට මේ කරුණු ඒ සයදිසාව සදිසා නමස්කාරය හය ආකාරයකට තේරුම් ගන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ නිසා ඔබ තුල තියෙන කාරණය වටහා ගන්න ඔබ තුල තියෙන්නේ මේ වෙනකොට අර කෙනා මේ කෙනා කියලා කිව්වේ අපිට වටපිටාවෙන් ඉන්නේ හමු වෙන පිරිස ආතිපතියෝ කියලා කිව්වේ මව්පියෝ ආදී කොට ඇති පිරිස තමන් විසින් ඇති කරගන්න කරුණු ආදී කරගන්න සියලු කරුණු කාරණා වලින් සැකසිච්ච මනසක් මෙතන තියෙන්නේ මේක විද්‍යාත්මක එකක් නෙමෙයි මේක රෙකෝඩින් එකක් ඕනම කෙනෙක්ගේ මනසක් මොනාද මේ හිටියත් ඒ මනස මොකද්ද රෙකෝඩින් කෝටි 700ක් 800ක් ඉන්න ලෝකයට ආගම් 800ක් විතර තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ ආගම් හැම එකකින්ම දෙන්නේ රෙකෝඩින් එකක්. එතකොට බුද්ධ ආගමෙත් බොහෝ බෞද්ධයෝ ළඟ තියෙන්නේ රෙකෝඩින් එක. ආයි කිසි කතාවක් නැහැ. අනිත් ආගම් වල වගේම රෙකෝඩින් එකම තමයි තියෙන්නේ විශ්වාසයම තමයි තියෙන්නේ ඇදහිීමයි යාඥාවයි තියෙන්නේ ඒක කරන්න ඒක කරන්නත් ඕන ඒ ආගම් වල අයත් ඒක කරන්න ඒ ශාස්ත්‍රෝන්ට ගරු කරන්න ඒ එකම ඔබට પરම්පරාවෙන් ලැබිච්ච දෙයට ඒකට ගරු කරලා ඒකට කිසි වරදක් නැහැ ඒ කෙනාට පුළුවන්කම තියෙනවා ස්වභාවික සත්‍ය කියන එක හඳුනා ගන්න එහෙමනම් Taman ළඟ තියෙන්නේ සත්‍ය නෙමේ රෙකෝඩින් එකක්. ඒ කියන්නේ අනුන්ගේ පටිගත කිරීමක්. අනුන්ගේ දෘෂ්ටි සමූහයක්. අනුන්ගේ සංකල්ප සමූහයක්. ඒ සංකල්ප සමූහයම මිශ්‍රණය කරලා යම් යම් දේවල් මමත් සංකල්පණය කරලා තියෙනවා ඊට අනුරූපීව. ඒවත් අර සංකල්ප හා සාපේක්ෂිත ගුණයක් තියෙනවා. සමාන ගුණයක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ හැම දෙයක්ම තේරුම් අරගෙන පළමු වතාවට මේ ලෝකයේ මිනිස්සෙකුට විශේෂ කරගන්න බැරි සීමාවක තියෙන දෙයක් විශේෂ කරගත්ත ශ්‍රේෂ්ඨතම උත්තමයාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි වෙනාන් කෙනෙක් නැහැ. ඊට පස්සේ ඒ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන ඒ ස්වාමීන් වහන්සේපත් උනා. එතන ඉඳලා ලක්ෂ කෝටි සංඛ්‍යාත ආර්ය ශාවකයෝ ප්‍රකෝටි සංඛ්‍යාත ආර්ය ශාවකයෝ මේ වෙනකොට පහළ වුණා. ඒගොල්ලොන්ගේ තියෙන එකම ආගම තමයි සත්‍යය. ඒගොල්ලන්ගේ ආගම තමයි කරුණාව, දයාව, මෛත්‍රිය. ඒගොල්ලන්ගේ ආග තමයි පරහිතකාමී ගුණය. ඒගොල්ලන්ගේ ආගම තමයි සනසිල්ල. වෙන දෙයක් නෙමෙයි. ඒගොල්ලන්ගේ ආගම උනේ නැහැ යුද්ධය. ඒගොල්ලන්ගේ ආගම තිබුණ නැහැ අනුන්ට බැනවැදීම, අනුන්ගේ සිත් රිදවීම, අනුන් බඳවා ගැනීම, අනුන් රවටවා ගැනීම, මුදල් දීලා බැඳින්න කීම. ඔය මොකවත් තිබ්බේ නැහැ. එහෙමනම් ওই කාරණා තියෙන ඔක්කොම සමාජය තුළ මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? අවිද්‍යාව. වැරද්ද. ඒ සියලු දෙනාම මේ කරුණු කාරණා තේරුම් ගනිත්වා මේ දහමක් කියලා දෙයක් නෙමේ සත්‍ය කියන දේ කාටත් පොදු දෙයක්. එයට මිනිසා මුහුණ දිය යුතුයි. ඒ නිසා ඒ සත්‍ය බැහැර කරලා ජීවත් වෙන්න උත්සාහ කළත් සත්‍ය බැහැර කරන්නට බෑ. ඒක හරියට අර හුස්ම ගන්නේ නැතුව ජීවත් වෙන්න බෑ වගේ. සත්‍ය බැහැර කරනවා කියන්නේ හුස්ම ගන්නේ නැතුව ජීවත් වෙන මිනිස්සෙක් හා සමානයි. එනිසා සත්‍ය බැහැර කරන්න බෑ හුස්ම ගන්න වෙනවා හිර පාහෙනවා, බැහැගෙන යනවා. මිනිස්සු ජීවත් වෙනවා, වයසට යනවා, මැරිලා යනවා. සිතේ ඇතිවන ස්වභාවල් තියෙනවා, චිත්ත වේග හට ගන්නවා. ඒ වේගයන් කලක් පවතිනවා, ආයෙ නැති වෙනවා. අපිට තේරෙනවා දැන් අපි උදෑසන අපේ පින්වත් මහත්මයෙක් කිව්වා වගේ මේ අර මැච් එක පරාද වුණාම දෙන්නේ බෙල්ලවැලලාගෙන මලා කියලා කියන්නේ මොකද්ද? එයා තුල ඇතිවන උද්වේගකර භාවයන් එයාට සමනය කරගන්න බැරි, පාලනය කරගන්න බැරි ස්වභාවයක් තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට එවැනි පුජ්‍යලයෝ අන් අයට විපත්ති සිද්ධ කරන්න ඉඩක් තියෙනවා. Tamanට විපත්තියක් සිද්ධ කරගන්න ඉඩක් තියෙනවා. මොකද මේ හිතේ ඇතිවෙන වේගයක් ස්වභාවිකයි ඒක තා පොඩ්ඩකින් මැකිලා යනවා කියලා හෙට උදේ වෙනකොට ඕක නැති වෙනවා කියලා දන්නේ එයා හිතන්නේ මේ සංවේගය මේ ਸੰతాපය මට ජීවිතේ පුරාම දැනේ මම මේ දුකෙන් කොහොමද ජීවත් වෙන්නේ මට මේ ජීවිතේ වැඩක් නැහැ තරහක් ආවහම ඒ තරහ නිවා ගන්න කියලා මොකද්ද කරන්නේ තරහ නිවෙන වැඩද නෑ තරහ වැඩි වෙන වැඩ. ඒ නිසා අපේ මිනිස්සු කරන්නේ හොරි කහනවා වගේ වැඩ කියලානේ බුදුහාමුදුරු දේශනා කළේ. හොරි කැව්වහම මොකද වෙන්නේ? කැසිලා වැඩි වෙනවා. හොරි කහනේ ඇසීම වැඩි වෙනවා, තුවාල වැඩි වෙනවා, හොරි වැඩි වෙනවා. ලේ පෙරාගෙන ඉන්න හොරි ඇදිච්චා දැකලා හැම තියෙනවා. ස්පිරිතාලවල හරි දැකලා නම් ඇති. හොරි කියන්නේ ඉතින් කසන ගතියක් නිතරම ඇති වෙනවනේ මේ ඒවයි තියෙනවා මේ කුඩා කීටියෝ ඉන්නෝ ඒ කීටියෝ කනවා හැමතැනම සත්තු ඉන්නවා ඒ ඒ වයින් කසන ගතියක් ඇති වෙනවා නිතරම පණු දුවනවා වගේ ගතියක් ඇති වෙන නිසා මිනිස්සු කසනවා ඒ නිසා හොරි වැඩි වෙනවා ඒ වගේ ජීවිතේ පුරාම මිනිස්සුන්ට තියෙන්නේ හොරි කැසිල්ල වගේ වැඩක් නෙවෙයිද හොරි ගහනවා වගේ වැඩක් තියෙන්නේ දැන් මේ වෙනකන් හොරි කහනවා නමුත් ඉවර නැහැ ඒ නිසා ජීවිතය කියන්නේ මේකයි කියලා තේරුම් අරගෙන ගින්නට පිදුරු දාගන්න පිදුරු නැතුව ගින්නට ජලය ධර්මයේ එකතු කරන්න අපි උත්සාහවත් වෙන්නට ඕන. ඒ නිසා මිනිස්සු වේගය වේගකාරී ස්වභාවයන් වලින්ම වළකාලන්නට උත්සාහ කළාට ඔබ නෙමෙන්නේ. අචන්සා ස්වාමීන් වහන්සේ කියපු වචනය මට නිතරම මතක් වෙනවා. මිනිසාට නිදහස අවශ්‍ය කරන්නේ ආශාවන් ඉෂ්ට කර ගැනීමට නොවේ ආශාවන් සංසිඳවා ගැනීමට කියන්නේ ආශාවන් වලින් නිදහස් වීමටයි කියලා දේශනා කළා. නිදහස අවශ්‍ය කරන්නේ ආශාවන් සංසිඳවා ගන්නට නෙමෙයි ආශාවන් වලින් දුර වෙන්නට, ඉවත් වෙන්නට. ඒ නිසා අපි ජීවිතයේ ලෝකේ තියෙන්නේ මොකක්ද ආශාවක් නැති වුනහම ඒ නිදහස ඒව මේවා කියලා ඔක්කොම ඉල්ලගන්නේ මොක මොනව කරන්නද? ඒව සංසිඳුවා ගන්න බලනවා. ඉතින් සංසිඳුවල ඉවර වෙනවද? නෑ ඉවර වෙන්නේ නෑ. දියුණු වෙච්ච රටත් ලෝකේ තියෙනවද? නෑ හැම රටක්ම දියුණු වෙමින් පවතින්නේ. දියුණු වෙලා නෑ. දියුණුවයි කියාගත්ත විනාශයක් අයිති කරගත්ත රටවල් නම් තියෙනවා. දැන් ওই චීනය කියලා කතා කරනවා, ඇමරිකාව කියලා කතා කරනවා. ලොකුම පරිසර දූෂිත තත්වයන් තියෙන රටවල් අර අපිත් ඉතින් හරි ලොකුයිනේ සිමෙන්ති ගඩොල් ඒවා ඉතින් පාර දිගට අල්ලලා තියෙනවා හැම තැනම කොන්ක්‍රීට් කැලෑවල් තියෙනවා මේ පාර දිගේ ලයිට් දාලා තියෙන නිසා ඉතින් අපි කියන දිනුන කියලා. ඔය එකක්වත් නැති අර ලස්සන ගහකොළ තියෙන කැලෑවක ඇවිදගෙන යන ගුරු පාරක මොන තරම් සිසිලසක් මොනතරම් ලස්සන මල් පිපිලා තියෙනවද මොනතරම් සිසිලස වාතාශ්‍රයක් දනවද දනවනවද ඒ නිසා ලෝකය සැබවින් ස්වභාවිකයි දියුණුයි මිනිසා විසින් ඒක ස්වාභාවික කළා විනාශ කළා නැති කළා ඒ නිසා එන්න එන්න මිනිසුන් මේ වේගයෙන් සිද්ධ කරන්නේ මිහිතලය මිනිසාට වාසය කිරීමන නුසුසු නුසුදුසු තැනක් බවට පරිවර්තනය කරනවා මහන්සි වෙලා බෙල්ල වැලලා ගන්නවා වගේ වැඩක් නෙමෙයිද? බෙල්ල වැලලා ගන්න එකත් කරන් තමන්ගේ ජීවිතේ තමන් නැති කරගන්න ගන්නේ. මේ කරන්නේ මොකද්ද? ඔව් ඒකම තමයි කරන්නේ. තමා විසින්ම තමන් ජීවත් වෙන මේ පෘථුවිය මිනිසාට ජීවත් වෙනට දොසුදුසු තනක් බවට පරිවර්තන වෙනවා. මානම් විශ්වාස කරනවා අඟහරු ලෝකෙ මිනිස්සු ජීව ශක්තියින් තිබුණා. දැන් බුදුහාමුදුරුවෝ මේ පෘථුවේ මිනිසුන් හැදුනේ කොහොමද කියලා අහුවාම පිටසක්වලකින් මේ ලෝකෙට මිනිස් ජීවයා සත්ව ජීවීන් ඒ කොටස් පැමිණියා කියන කාරණය කියලා තියෙනවා. අනිත් සත්ව ජීවීන් හැදෙන්නේ නැති මිනිස් ජීවයා ශක් පැමිණියා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒකෙන් තමයි ඒක තමයි ආභාසර කියලා කියන්නේ වෙනත් කියන එකයි. ඔව් ඔව් ඒක වෙනත් ඒ වෙනත් කියන අදහසින් ඒම කියලා කියන්නේ. ඒ කියන්නේ වෙනස් ලෝක මේ தත්වයකින් පැමිණියා කියලා කියන බ්‍රහ්ම කියන වචනේ ඉස්සරහට වැටෙන්නේ Hindu සංස්කෘතියක් තුලනේ. ඒ නිසා ඉතින් මේ හැම දෙයකටම බ්‍රහ්මයා පොඩ්ඩක් ගාවලා දාන්න ඕන නැත්තම් මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ට බණ කියන්න හම්බෙන්නේ නැහැ. නන්නවනේ ඉතින් නේද? මේ දෘෂ්ටි ජාලයක් මත ඉන්න තැනකදී මේ මිනිස්සුන්ගේ පොඩි දෘෂ්ටියකට ගැලපෙන්නේ බණ කියන්න ඕන ධර්මයේ කියන්න ඕන එහෙම නැතුව හිතර දෙවොත් එහෙම බෑ බෑ බෑ ඒ නිසා ඔබත් මිනිසෙන් ඉස්සරහට ගිහිල්ලා දෙවියන් අදහන මිනිසෙකුට ඔය දෙවියෝ බොරුවක් කියලා කියන්න එපා ඔහුගේ හිත දිනා ගන්න නම් ඔය දෙවියන් බොහොම හොඳයි බොහොම ශ්‍රේෂ්ඨයි බොහොම වටිනව මාත් ගරු කරනවා කියලා ප්‍රකාශ කරන්න ඕන ඒ කියන්නේ හිත රිදවීමට හොඳ නැති කම නිසාත් පුජ්‍යලයාට ඒ ඒ ආශ්‍රිතවත් සත්‍ය අවබෝධ කරන්නට පුළුවන් විවේචනයක් නැතුවම විවේචනයක් නැතුවම සත්‍ය අවබෝධ කරන්න පුළුවන්. ඒ නිසා අපේ මේ බණ පොත බලද්දිත් මහා බ්‍රහ්මය හැමතැනම ඉන්නවා. කොටින්ම කියනවා නම් මහා බ්‍රහ්මය තමයි බුදුහාමුදුරන්ට සිරු පිළිකර දීලා තියෙන්නේ. මහා බ්‍රහ්මය මේ ආරාධනා කරලා තියෙන්නේ. මහා බ්‍රහ්මය මම හිතන්නේ මොන මැෂිමකින්ද දන්නේ නැහැ මහන්න සිවුරේ නේද? බ්‍රහ්ම ලෝකේ මැෂින් තියෙනවද දන්නේ නැහැ ඉතින් මේ වගේ කතා තියෙනවනේ. ඒක හැම දහමකම හැම ආගමකම මේ වගේ ලක්ෂණ තියෙනවා. ඒවා ඔක්කොම ඉතින් හීන වශයෙන් ඉතින් අපි මවාගෙන ඉන්නෝ ඇත්තක් දන්නේ නැහැ බොරුක් දන්නේ නේද? ඒක එක දේවල් තියෙනවා අනිත් ආගම්වලත් ඔය වගේ දේවල් කියවෙනවා. ඉතින් මම ඒවා කියන්නේ නැහැ. ඒවා තිබුණා. මේකට කමන්නේ නැහැ. නමුත් ඒවා විද්‍යාත්මකව තහවුරු කරන්න මොනවත් ක්‍රමයක් තියෙනවද? නෑ ඇත්තම කතාව නම් බුදුහාමුදුරුවෝ අර සෝම් පිටෙන් එක තිබිලා මලමිනියක් ඔතලා තියෙන ඔව් අවසානයේ රෙදි නැති වෙච්ච වෙලාවක මලමිනියක් ඔතලා තියෙන ඒ රෙදි කඩක් අරගෙන ආන්න හදාගත්තයි කියලා කියන ඒවා හිතට දරා ගන්න තරම් හරි අපහසුකාරයක් මේ නිකන් නිකන් අපි වගේ ගෙනෙන්නම් කමක් නැහැ මේ රාජ කුමාරයෙක් සත්‍ය සොයාගෙන ගිහිල්ලා විඳපු දුකක්. ඒ නිසා මේ ලෞතර බුදුරජාණන් වහන්සේට යම්කිසි ආගමක් යම්කිසි පුජ්‍යලේ යම්කිසි කෙනෙක් නිකා දුන්නොත් විනාශ කළොත් මේ ස්වභාව ධර්මයේ විසින් මේ පුජ්‍යලයන්ට පාඩමක් උගන්වලා ඒ જાතියත් ඒ ආගමත් විනාශ වෙනව බලාගෙන ඉද්දිම ඒ කිසිම යටලුවක් නැහැ ඒක ස්වභාව ධර්මයෙන්ම ඇති කරනවා අර බාමයන් බුදු පිළිම බීමට දාපු එකට හම්බ වුණා ඒ පලාතටම ගිනි වරුසාවක් වැස්සා. ඒව ස්වභාව ධර්මයේ මොන මොන හරි දේවල් වෙනවා. ඒ නිසා ඉදිරියට වුණත් ඒ වෙන දේවල් දැන් මේ ලෝකේ අපි අහනවා බුදු පිළිමේට හරි සිද්ධ වෙන දේවල් අපි නිහඬව බලාගෙන ඉන්නවා නමුත් සබාධාම ඒ වෙයින් කම්බිත වෙච්ච දවසට විශාල හානියක් ස්වභාව ධර්මයෙන් දන්නව මොකද හේතුව මිනිස්සුන්ට වැඩිය හොඳට අවංක අදහස් සත්‍යවාදී දේ මේ ගහකොළ හොඳට අඳුරනවා. කුරුල්ලෝ අඳුරනවා. හැබැයි සැබවින්ම ඒ සතුන්ට ආදරය කරන පුජ්‍යලයා කවුද කියලා කුරුල්ලෝ හොඳටම දන්නවා. ඒක අපේ ස්වාමින් වහන්සේලාත් විද්‍යාඥයොත් තහවුරු කරලා තියෙන දෙයක්. ගහකොළ පවා තම මේ ගහට ආදරේ කවුද ගස් එක්ක තරහ කවුද කියලා එයාව විනාශ කරන්න එන්නේ කවුද කියලා හඳුනනවා. ඒ වගේ මේ බුදුගුණ කියන එක මහ පොළව හඳුනගත්ත එකට හේතුවක් පෙන්වන්න පුළුවන් මහ පොළව එන්න ගිගුරුම් දුන්නා කියලා කියනවා මද වශයෙන් චලනය වුණා කියලා කියනවා ලෞතර බුදු කෙනෙක්ගේ පහළ වීමේදී. ඒ වගේ බුදුජන් වහන්සේගේ පිරුණම් ප්‍රාමේදී චලනය වුණා කම්පණය වුණා අවාරේ මල් හටගෙන වැටුණා පරවුණා කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ මේ සම්බුද්ධ ගුණේ මහා පුදුම ආශ්චර්යමත් ගුණයක් මේ මිහිතලයට දරා ගන්න බැරි ගුණයක් නැවත මේ මිහිතලය තුල ජීව ගුණයක්කට නොපෙමිණෙන සදාකාලික මේ විශ්වයෙන් සමු ගැනීමක් කරන උත්මයෝ පුදුමාකාර නික්ලේශී භාවයකින් යුක්තයි. ඒක අසම සමයි. එහෙම එහෙම කිව්වට මේ ලෝකේ ඉන්න මේ පුහුදුන් මිනිසුන්ට අසම සම ස්වභාවය තේරෙනවද? නෑ තේරෙන්නේ. ඔහුට නිකම්ම නිකම් වචනයක් විතරයි මොන තරම් හරබර සාරවත් යථාර්ථවාදී වචනයක්ද අසම සමයි කියලා කියන්නේ. එනිසා කන් තිබුණට බෑ මොළය හදවත සංවේදී විය යුතුයි කරුණු කාරණා හඳුනා ගැනීමට නම් කනින් නෙමේ ඔබ ඇසිය යුත්තේ මොලෙන් මොලෙන් අහන අයටයි නිවන් දකින්න පුළුවන් නිවන් දකින්නවා යනු ਸਰවාකාරයෙන් නිවුණු තැනක් දැවෙන්නේ නැති තැනක් ඔබේ නුවණින් ඔබ දකිනවා දැනට ඔබ දැක දැක දැක ඉන්නවනේ ඔබේ අධ්‍යාත්මය තුල මොනවද ඔබට දැකින් දැවෙන තැන්ද ඔබට පේන්නේ නිවෙන තැන්ද නිවිච්ච තැනක් නම් කොහෙවත් නැහැ. නිවුන වගේ දැනුණත් ඒවත් ආයි නැවත ගිනි ගන්න දේවල්. ඒ නිසා නිවෙන තැන් ස්ථීර සාරණේ වීමක් ඔබේ නුවණින් ඔබේ මනසින් ඔබ දකින්න සදාකාලිකවම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. එනිසා දැන් අපේ පින්නතුන් මේ දේශනා ආශ්‍රයව ලැබුණු යම්කිසි ගැටලුකාරක ස්වභාවයන් තියෙනවා නම් ඒ දේවල් ගැනත් සාකච්ඡා කරන්න අපි විනාඩි කිහිපයක් යොමු කරගන්න කැමතියි. හිත කියන්නේ තුවාලයක් කියලා කියන එක සාධාරණද නැද්ද? සාධාරණයි. ඕක විතර ඉද්දෙන තුවාලයක් ඇඟේ හැදෙන්නේ හිත විතර ඉද්දෙන තුවාලයක් නෑ. ඕ හිත ඉද්දුනහම මුළු සරුවහන්ගෙම තුවාලයක් වගේ වෙනවා. ඒ නිසා ඒක තුවාලයක් කිව්වට කමන්නේ හිත කියන්නේ. ඒ නිසා අපි හිත රිදවන්නේ නැතුව හිත සනීප කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් මෙහි ඉන්න ලොකු තුවාල තියාගෙන හිටපු අය හෙමින් හෙමින් හිත හදාගෙන දැන් නම් ඉතින් කවුදකින් අල්ලලා පොළොව ගැහුවත් තරහ යන්නේ නැති මට්ටමට <laughs> හිත හැදෙනවා නේද පොඩ්ඩක් තරහ යනවා අය හිටියා. ඉන්නවා. දැන් නෑ. දැන් හරි අමාරුයි. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියන අපි කීමට ඒ නිසා මට නම් තරහ යන්නේ නැහැ. නමුත් යම් යම් ක්‍රියාකාරකම් පාලනය කර ගැනීම සඳහා ඒ අදාළ ස්වරය සහ ශබ්දය පාවිච්චි කරනවා. තරහ යනවා කියලා අදහස් කරන්නේ ප්‍රතිරෝධයක්, තිත්ත වීමක්, එපා වීමක්, එහෙමත් නැත්නම් ද්වේෂ සහගත ගැටෙන ස්වභාවයේ එහෙමත් නැත්නම් අනුන්ට අහිතක් අනර්ථයක් කිරීම උදෙසා කරන වැඩක් තමයි තරහක් ගන්නවා කියන එකේ අදහස. එහෙම නැතුව දෙයක් තරහ නෙමෙයි. ඒක දැනෙනවා. නුසුදුසු දේවල් තියෙනවානේ. නේද? යම් කිසි සම්ප්‍රදායක් තුල නුසුදුසු දේවල් තියෙනවා. ඒ නුසුදුස් සහ සුදුස්ස පිළිබඳව තේරුම් අරගෙන සම්ප්‍රදානුකූලව යම් ආකාරයේ විද්‍යාත්මක ගුණයකුත් ඇතුව කටයුතු කිරීම තරහ ගැනීමක් නොවේ. ඒ වගේම මිනිස්සෙකුට තේරෙන ආකාරයට තේරෙන භාෂාවෙන් ආමන්ත්‍රණය කිරීමක් තරහ ගැනීමක් නෙමෙයි. දැන් අපි ඊටාම සාන්තව ගිහිල්ලා පාරේ යන ගමන් නිකන් ත්‍රිවිල මිනිස්සෙක්ගේ පාර ඇහුවොත් පින්වත මේ පාර මේ කොහාටද යන්නේ කියලා හාමුදුරු කුඩු එහෙම පාවිච්චි කරනවද කියලා නේ ඉතින් ඈ හාමුදුරු මොන මොනවාරි ඩ්‍රග්ස් ගන්නවද කියලා අය ඉතින් මේ ඒ නිසා ඒ අදාළ විදියට තමයි කතා කරන්න ඕන සම්මුතියේ ඒ අදාළ ආකාරයට. ඒම නැතුව මත්වීම් ඇති කරගන්න උමනා නැහැ. හොඳයි තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. මොකුත් ගැටලුවක් එන්නේ නැද්ද කාටවත්? ඔව් හරි. බොහොම හොඳ හොඳ ප්‍රශ්නයක්. දුකක් සතුටක් වශයෙන් සංඥාවක් පැමිණියට පස්සේ ඒක මම නොවේ මගේ නොවේ කියලා හඳුනාගත්තට පස්සේ ඒක දුරු කරගන්න තියෙන එක ක්‍රමයක් තමයි කාලයට ඉඩ දෙන්න ඕන. සාමාන්‍ය ක්‍රමය. මේක මම පියවරෙන් පියවර පෙන්වන්නම් කොහොමද අපි ගැඹුරට මේක නැති කරගන්නේ කියලා. පළවෙනි කාරණේ තමයි මිනිස්සුන්ගේ දුක් සංවේග නැති කරන්නට පුළුවන් එකම දෙවියන් වහන්සේ තමයි දෙවියෝ තමයි කාලය. ඒ නිසා ඒක විනාඩිවලට, පැයවලට, වරු දවස්වලට, සතිවලට බාර දෙන්න. ඒක ප්‍රධාන ලක්ෂණයක්. ඔබ විශ්වාස කරන්න මෙහෙම. ඒ විශ්වාසයේ හිත පිළිගන්නේ නැත්නම් හිතට කියන්න ඔබට මීට කලිනුත් මේ වගේ දුක් වේදනා සංවේග ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඒවත් සමණයටපත් උනා නේද? හරි. එහෙනම් මේකත් එහෙම සමණයටපත් වෙනවා. ඒ ඇති වෙච්ච දේවල් වලටත් වඩා දුකක් තමයි මේ දැන් ඇති වෙලා තියෙන්නේ කියලා හිත පෙන්නලා දුන්නොත් කියන්න. හරි. ඊට වඩා අඩුවෙන් ඇති වෙච්ච දුක් සමණයටපත් උනානේ මාසයකින්. හරි. එහෙනම් මේක මාස දෙකකින් සමණයටපත් වෙයි. එතකොට හරි. සමහර පියයන් වෙන්වීමේ දුක ගොඩක් සමහර අයට තියෙනවනේ නේද? මව්පියෝ අහිමිවීම, ස්වාමියා අහිමිවීම, භාර්යාව අහිමිවීම තියෙනවා. ඒව ලොකු දුක්. ඒවා සාමාන්‍යයෙන් සමහර අයට ලොකු බැඳීම් තියෙද්දි නැත්නම් ඉතින් සමහර අයට සන්තෝෂයක් තිබිච්ච කරදරයක් නැති වුණා කියලා. <laughs> බැඳීමක් තිබුණොත් මේ ඒක දුරු වෙන්න සාමාන්‍ය වසර දෙකක් තුනක් විතර යනවා. ප්‍රබල බැඳීමක් මිනිස් සිතෙන් ටිකක් දුරට යන වසර 3ක් විතර යනවා. ඉතින් මේ වසර 3ක කාලය තමම් හිත පරිස්සම් කර ගන්නට ඕන, වන භාවනාවන් වලට ඒ දෙන්න ඕන, අනුශාසනා ලබන්න ඕන. ඒ වගේ පරිසරයක් තියෙන්නට ඕනේ. ඉතින් ඒ වගේම වහවහ කිපෙන සුළු ස්වභාවය තියෙන්නේ ඒ මිනිසෙක් තුළ. ඔහු හිතනවා මේ හැම දෙයක්ම මේ මමයි කියලා, මගේ කියලා. හොඳට තේරුම් ගත්තනම් ඔව් ඒ හැම දෙයකටම මේ කට දාන්න යන්නේ නෑ එතකොට. හැම දෙයම මගේ මගේ මමේ කියලා කරගත්තාම මහ පුදුම කලබලයක් තියෙන්නේ. දැන් බලන්න පාරේ ඇවිදගෙන යනකොට කී දෙනෙක්ගේ දිහා ඕන බලන්න ඕන තරම් ඇඳුම ගැනම මොන තරම් මමංකාරයක්ද තියෙන්නේ. ඒක අපි තුලත් මම දැක්ක දෙයක්. එළියට බහින්නේ මේ අපිත් ඒ කාලේ කන්නාඩියෙන් පස් පාරක්වත් බලලා. කොයින් හරි ගෙස් ගහක් තියනවා, ගලි ගෑවලා තියනවා, දේව කරලා තියනවාද කියලා. ඉතින් ඒක පාරක් මේ ඉතින් ওই විදිහට බයිසිකලේ මම දිගට පැදගෙන ගියා. නැගෙන යනකොට ගෑනු ළමයි බොහොම හොඳට hina වෙනවා. පාරේ පැත්තේ ඉන්න කට්ටිය හොඳට මගේ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් මාත් කියනවා නේද අද හොඳ වෙන්නේ නැති මේ කිට් එක ගැලපෙනවා වෙන්නේ නැති ඈ සපන් දෙකයි කලිස්සමයි ෂර්ට් එකයි හොඳට ගැලපිලා ඇති කියලා ඉතින් මාත් ඉතින් බොහොම සන්තෝෂයෙන් යනවා. එක තැනක ඉඳගෙන මිනිස්සෙක් අති මොකක්ද එකක් මට කියනවා. මට ඒක එච්චර තේරුන්නේ නැහැ. මම මොකද බලනකොට කලිසමේ ෂිප් එක දාගෙන නැහැ. දිගට ඒක තමයි හේතුව. ඉතින් ඒක මානසික අතින් කියනවා එහෙම ඔසවගන්න කියලා. ඉතින් ඒ වගේ ජීවිතේ මිනිසයන්ට තියෙනවා නොයෙකුත් චාමංගත්වයන් තියෙනවා මේ පිළිබඳව සරල දේවල් පිළිබඳව පවා මේ හරි ලොකුවට කලබලයට දැඩිව හිතනවා මගේම හිත මිත්‍රෝ යාළුවෝ එහෙම අර එක පාරට බය වීම තුල ජීවිතයට මේ පීඩාවක් ඇති වෙයි කියලා ජීවිත නැති කරගත්ත අවස්ථා තියෙනවා. මගේ එක යම් මිත්‍රයෙක් හිටියා චමින්ද කියලා යාළුවෙක් එක යාළුව මට දවසක් අඳ ගැහුවා එයාගේ ගැහැණු ළමයාත් එක්ක එයා ලං වෙලා ඉද්දි ෆොටෝ එකක් ගහලා අරන් දෙන්න කියලා මං ගෝ මට බෑ මේ අම්මලා තාත්තලාට වුණොත් එම වෙන කෙනෙකුට කියලා කරගන්න මට බෑ කියලා ඕව කරන්න කියලා නමුත් ඒ ළමයා කාට හරි කියලා ওই ෆොටෝ එකක් අරගෙන අරගෙන ෆොටෝ එක අහු වුණා අම්මලාට තාත්තලාට අහුවෙච්ච ගමම ඉස්සල්ලා අර ගෑන් ළමයට ගහලා යන්නේ. <laughs> ඔය ආරංචිර කොල්ලව හබිල මලන්නේ. බය වුණා හොඳටම. එවලට ඒ තියෙන අම්මලා එහෙම ගෙල්ලට මොනවද මේ කරන්නේ ලැජ්ජ නැති වැඩ මෙහෙම වැඩ කරනවද මේක කියලා මව්පියන්ට කියලා මේව කරලා ආයක් වෙන්න ඕන අනාගතේ ඔයාලට මේ ලස්සනේ ඕවා මේ විහිළු වැඩ කරන්න ගියාම කියන එකට ගහලා දෙන්නේ එහෙම වැරද්ද කර නෙමෙයි පස්සේ ගෑල් ළමයාගේ අම්මලා කියන අපරාධ මේ කොල්ල වහවිවි අපෙන් ඇහුවනම් අපි කැමැත්ත දෙනවා එහෙම කිව්වා අපරාධේ දුරින් ඒ පවුල වලට ඥාතිත් වෙනවා. ඒගොල්ලෝ කිව්වා අපරාධේ මේ ළමයා ඕගොල්ලෝ මේ යාළුවෝ හැටියට ඇයි මෙයාට මේක තේරුම් කරලා දුන්නේ නැත්තේ? අපෙන් ඇහුවනම් අපි කැමති වෙනවා. මේ ළමයට අකමැති වෙන්නේ ඇයි අපි? නමුත් අවසානයේ මොකද වුනේ? ජීවිතයක් නැති වුණා. තවත් යාළුවෙක් හිටියා මම දැක්කා. එක පවුලක ගෙදර ගෙට යනකොට කොල්ලගේ තාත්තට කියනවා කෙල්ලගේ තාත්තා මගේ කෙල්ල ගඟේ කපලා දැම්මත් දෙන්නේ නැහැ උඹේ කොල්ලට. මේක ඇහුණා. ඇහුණ පස්සේ මොකද කරේ? ගෙදර ආවා ගෙදර ඇවිල්ලා පසුබිව්වා. පසුබින හොඳටම පසුබිවු නිසා ස්පිතාලට අරන් ගියා මලා. ධර්මය කියන්නේ පින්නතුනේ ජීවිතය හසුරවන්න තියෙන ලයිසන් එකක්. ඔන්න ওই වගේ தত্ত্বවල නිසා තමයි අපිට පේන්නේ අර නිවැරදි ලයිසන් එකක් නැතුව පුහුණුවක් නැතුව මේ ජීවිතේ පදවන්න ගියාම ඉක්මනින් ඒවට කලබල වෙලා අනුන්ට විපත් ඇති කරනවා තමන්ට විපත් ඇති කර ගන්නවා ඒ නිසා මම නිතරම කියනවා ජීවිත ගමන යන්න කැලෑ ගමනක් යනවා වගේ කොහොමද කැලෑ ගමනක් යන්නේ පෙර සූදානමක් තියෙනවා කැලෑ ගමනක් යනකොට ඒකාන්තයෙන් සපත්තු දෙකක් සරප්පු දෙකක් දානවද නැද්ද? ඇයි කැලේ කටු තියනවා. හා මදුරුව කයි කියලා ටිකක් ඇඟ වැහෙන ඇඳුමක් අඳින්නේ නැද්ද? කටුයි තියව වදිනවා කියලා ඇඟ වැහෙන ඇඳුමක් අඳිනවා. පුළුවන් නම් අවුව රස්සේ තියෙනවා නම් කැප් එකක් ඔළුවට මේ දා ගන්නවා. අත්තක් එහෙ මෙහෙ කපාගෙන යන්න උමනා වුණොත් කියලා පිහියකුත් අරගන්නවා. වතුර පිපාසු වුණොත් එහෙම කියලා පිපාසයට වතුර හේකුත් ගන්නවා. සිරිපාදේ වගේත් යනවා නම් ඒ කාලෙත් කැලෑ ගමනක් යන්නේ බෙහෙත් තෙල් පවා අරගෙන යන්නේ ප්ලාස්ටර් පවා ගලක වැදුණු එහෙම වුණු ප්ලාස්ටර් එකක් දාගන්න සිද්ධාලේ පරගෙන යනවා අරගෙන යනවා කැලෑ ගමනක් යනවා ඊට පස්සේ ගමන යනකොට සැලකිල්ලෙන් යනවා සැලකිල්ලෙන් යනවා. ලිස්සන තැන්වල අඩි තියන්නේ නැහැ. ජීවිතෙත් එහෙම අපි තැන් තියෙනවනේ. නේද පුජ්‍යලයෝ ඉන්නවා, වචන දිනනවා, මේවා ලිස්සනවද, මේවා මොන වගේ පැතිවලට යයිද කියලා කියන මිනිස්සුයෙකුට ඇත්තක් කිව්වොත් කොහොමද වැඩේ? ලිස්සන දැනක අඩියක් තිබ්බා වගේ තමයි ඩෝන් ගාලා බිම. ගම විනාශ කරනවා. ඒ නිසා හරි පරිස්සමෙන් වචන පාවිච්චි කරනවා. ඒ කියන්නේ අඩි තියෙන්නේ පරිස්සමෙන්. ක්‍රියා පාවිච්චි කරනවා බොහොම පරිස්සමෙන්, බොහොම නුවණින්. ප්‍රඥාවෙන් යුක්තව කටුවෙත්තක් තිබුණොත් කපාගෙන යන්න පුළුවන් ඒත් කපාගෙන ගියා. කපාගෙන යන්න ගොඩක් මහන්සි එකක් තියෙනවනේ නැමිලා පහත් වෙලා ගියා. නැමිලා පහත් වෙලා යන්න බැරි නම් අපි අයින් වෙලා ගියා. <clears throat> කෙලින් ඍජුව යන්න බැරි නම් අපි වක්‍රානුකූලව වටකින් හරි එතෙන්ට ළඟා වෙනවා. ඒ නිසානේ කැලෑ ගමනක් පුළුල්ව අධ්‍යයනය කරන්න ජීවිත ගමන කැලෑ ගමනක් වගේ යන්න දැනට සිතේ තියෙන උද්වේග කරතාවයන් පාලනය කර ගැනීම උදෙසා ඒ නිසා හිතේ තියෙන ඕනම දෙයක් මැකී යනවා වෙනස් වෙනවා ඡය වෙනවා පය ධම්මා සංඛාරා අධ්‍යාත්මික සංස්කාරයේ ඡය වී යන ගුණයක් තියෙනවා ඒ නිසා සිතේ ඇති වෙන කිසිම බලයක් ස්ථීර නැහැ පවතින්නේ නැහැ. ඒ ක්‍රමයට ඇති වෙන්නේ. හැබැයි මේ වේගවත් උද්වේග කර මානසික මට්ටම් මන් තුල පහළ වීම නැති කරන්නත් ඊළඟට වැඩපිළිවෙලක් තියෙනවා. තුවාල වෙලා හොඳ කරගන්න එකයි තුවාල නොවි ඉන්න එකයි කියන්නේ දෙකක්නේ. තුවාලයක් නොවි ඉන්න තියෙනවා නම් හොඳ නැද්ද තුවාල වෙලා බෙහෙත් දා ගන්නවට වැඩියි. එතකොට චිත්තාවේගයක් ඇති වෙලා ඒක සමනයටපත් කරගන්න ක්‍රමවේදය කියලා කියන්නේ තුවාලයක් වෙලා බෙහෙත් දා ගන්නවා වගේ වැඩක්. තුවාලයක් ඇති නොවන්නට වැඩපිළිවෙලක් කියලා කියන්නේ තුවාල මේ මේ අර උද්වේග කර භාවයක් ඇති නොවන්නට වැඩපිළිවෙලක් කියලා කියන්නේ තුවාලයක් නොවීමට වැඩ සලස්වා ගන්න ක්‍රමවේදයක්. එනිසා සියලු ප්‍රශ්න මිනිසාට පැමිණෙන්නේ මිනිසා නිහඬව සිටීමට ස්වභාවිකව සිටීමට නොදන්නා බැවිනි කියලා සඳහන් කරන්නේ ඒකයි. නිහඬව ඉන්න දන්නේ ඔබ දන්නවා ඔබ ජීවිතේ එක දවසක්වත් නිහඬව ඉඳලා නැහැ. හැම තිස්සෙම ඔබ තුලින් එන දෝංකාරයක් තියෙනවා. ඒ මොකද්ද? මම කියන දෝංකාරය. මම මම කියන හඬ ඔබේ හදවතේ නිතරම තියෙනවා. දැන් මම කියන්නේ අපි පොදුයි කියලා හිතන්න නෙමෙයි. ඒකත් මමත්වයේම ලක්ෂණයක්. අපි සමානයි කියලා හිතන්න නෙමෙයි. ඒකත් මමත්වයේ ලක්ෂණයක්. එනිසා ඔබ ගති විමුක්ත කරන්න ඕනමයි. මොකද්ද ඔබේ ළඟ දැන් තියෙන ගතිය? පිරිමින්ට තියෙනවා පිරිමි ගතිය, ගැහණුන්ට තියෙනවා ගැහණු ගතිය. වෙන කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලන්ට තියෙනවා ඒ ගතිය තියෙනවා. ගති විමුක්ත වුණා නම් එයාට කිසිම ගතියක් නැහැ. පිරිමි ගතියක් නැහැ, ගැහණු ගතියක් නැහැ, වෙනාන් ගතියකුත් නැහැ. කිසිම ගති නැහැ. ඒ කියන්නේ දේව ගති, බ්‍රහ්ම ගති, තිරිසං ගති, යක්ෂ ගති නෑ. මෙතන මනුස්ස වෙස්යෙන් හිටියට මිනිස්සු ළඟ යක්ෂ ගති තියෙන අය හමු වෙනවනේ. പ്രേත ගති තියෙන අය හමු වෙනවා. ඒම විවිධාකාර ගති ලක්ෂණ තියෙනවා. ඒ වගේ ගති විමුක්ත ගති නෑ. බුදු කෙනෙකුට ගති ලක්ෂණ නෑ. එනිසා ගති විමුක්ත කෙනෙක් වුණා නම් ගති නිරෝධ කෙනෙකු කෙනෙක් වුණා නම් එයාට පුළුවන්කම තියෙනවා සම්්‍යක් ඥාන දර්ශනය කියන එක උදා කරගන්න. ඒ තුලින් ලෝකේ අත්දකින්න පුළුවන්. ඒ තුලින් දකින ඒ දැකීම නිසාම ඇතිවෙන සිතවිලි පහළ වීම නිසාම අර අවිද්‍යාවේ චින්තනය දුරු කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ලෝකේ ඉහළම දර්ශනය තමයි සම්‍යක් දර්ශනය. ඊට එහා දර්ශනයක් නෑ. සම්‍යක් දර්ශනය කියන්නේ සත්‍ය වූ යහපත් වූ තත්තාකාරය වූ දර්ශනය. තථාගත දර්ශනය කියලත් කියනවා. තත්තාකාරයේ තියෙන ස්වභාවයේ තියෙන ආකාරයේ පේන නිසා තියෙන ආකාරයේ දැක්ම තුල ජීවත් වෙන නිසා ඇති වෙනවා. හැබැයි මේ දැක්ම පහල කරගත්ත කෙනෙක් හරේ නිකන් හරි චින්තනය යොමු කරොත් ලෝභ දේශ මොහ රාග මදමාන ඔස්සේ එහි තියෙන සාරය එන්න පටන් ගන්නවා. දැන් අපේ නාහේ කිසි ප්‍රශ්නයක් නැහැ බොහොම හොඳයි. ඒත් අපි දැඩි දුර්ගන්ධ තියෙන පළාතකට ගියාම ඒ දුඟට දුර්ගන්ධයට කොච්චර හොඳ මිනිස්සෙක් වුණත් අහු වෙනවද නැද්ද? අහු වෙනවා. ඉතින් ඒ වගේ මේ මමංකාරයේ දුර වෙච්ච කෙනෙක් වුණත් නිකන් හරි අර වගේ සංඥාවල් වලට යොමු කළොත් එහෙම මේ සංඥාසිතව සිටවිලි පහළවින් වළක්වන්න බෑ. ඒවා එනවා. ඒවා කායික පැත්තෙන් ගොඩනැගෙන කෙලෙස් ස්වභාවයකුත් තියෙනවා. ඒ වගේම බාහිර ලක්ෂණ නිසා, හේතුන් නිසා, කාරණා නිසා පහළ වෙන ක්ලේශ ලක්ෂණයකුත් තියෙනවා. දැන් පුජ්‍යලයේගේ අධ්‍යාත්මය තුලින් ඇති වෙන තරහකුත් තියෙනවා. සමහර වෙලාවට උද්වේග කර චිත්‍රපටයක් බැලීම නිසා ඇති වෙන තරහකුත් තියෙනවා. පුජ්‍යලයේ තුල ඇතුලෙන් ඇති වෙන ප්‍රේමාන්විත ගුණයකුත් තියෙනවා. චිත්‍රපටියක් ටෙලිනාට්‍යයක් බැලුවාම ඇති වෙන ප්‍රේමාන්විත සිතුවිලි මිනිස්සෙක් තුල තියෙන සිද්ධි දාමයක් නිසා. ඒක මේ ගහ බාහිර අධ්‍යාත්මික අන්‍යෝන්‍ය ක්‍රියාකාරකමක් ක්‍රියාවලියක් තියෙන. හැබැයි මේ හැම දෙයක්ම තියෙන වේගය අඩු වෙනවා මමංකාරය දුරු කළාට පස්සේ මූලික අවස්ථාවේදී. ඒක මූලික අවස්ථාවද. රහතුන් වහන්සේලාගේ මමංකාරය නැතිම වෙලා යනවා ඉන්නෙම නැති වෙලා යන මූලික අවස්ථාවේදී නැති වෙනවා. ඒ කියන්නේ දාහක වේගයෙන් දැනෙන පුහුදුන් කෙනෙකුට දැනෙන චිත්ත වේගයක් මමංකාරය නැති කරපු කෙනෙකුට ඒක 100ක වේගයකින් දැනේ. එතකොට දාහක වේගයයි 100ක වේගයයි කියලා කියන්නේ ගොඩක් ඈත පරාසයක්නේ. ඒ කියන්නේ අවියක් අමෝරණ වේගයක් කෙනෙකුට පුතත් බුදුන් කෙනෙකුට එනකොට මමත්වේ නැති කරපු කෙනෙකුට නිකන් අප්‍රසන්නතාවයක් ඔහු කෙරෙහි ඇති වෙලා කතා නොකර ඉන්න මට්ටමට වැටෙනවා. අරය අවියක් අමෝරගෙන කෙනෙකුට හානි කරන වේ උද්වේග කර භාවය සක්කාය දිට්ඨිය ඇති කරගත්ත කෙනෙකුට එනව පුංචි අප්‍රසන්න භාවයක් ඇවිල්ලා කතා නොකර ඉන්න මට්ටමට නිහඬව ඉන්න මට්ටමට වැටෙන. කොච්චර හොඳද? කොච්චර හොඳද? නෑ කොච්චර හොඳද? පේන්නේ ප්‍රේමවන්තිය විශ්වවිද්‍යාලවල හිටියාම නේ ඉහි පාරවල් 41 කට යන තිබුණා පාරක්. මෝඩ මිනිස්සු ලෝකේ භයානක භාවය භයානක ස්වභාවය පිළිබඳ කරනවා. ඒ නිසා මතක තියාගන්න කිසිම බුද්ධලයක් මේ ලෝකේ තවත් කෙනෙකුට ආදරය කරන්නේ නැහැ. හැම කෙනෙක්ම ආදරය කරන්නේ Tamanට. තමා තමයි ප්‍රමුඛ. එතකොට කෙනෙක්ගෙන් මම අහුවාම ආදරය කරන්නේ මොකටද? යමකට. ඇයගේ හෝ ඔහුගේ. එක මහත්මයෙක් කිව්වා සීයා කෙනෙක් මගේ නෝන මලා මට හාමුදුරනේ දැන් හීනෙනුත් වෙනවා මං ඒ නෝනමයි ප්‍රාර්ථනා කරන්නේ මට ලබන ආත්මෙටත් කියලා. මම මේ පුංචි කතාවක් කියන්නේ යමක් ඉගෙන ගන්න. මං අව ඔයගොල්ලෝ යාළු වෙලාද බැන්දේ? නෑ නෑ මේ කතා කරලා ගෙදර ගිහින් බලලා. දැන් දැහැත් වට්ටිය අරගෙන මල් වට්ටිය අරගෙන මුලින්ම ආවනේ. ඒ දැහැත් වට්ටිය එන්න දෙන දවසේදී ඔබේ හිත බැඳුනේ මොකටද? මම මේ සීයලාගෙන් අහන දේවල් මේ. වයසකයිගේ. <laughs> මම ඔය ඉස්සෙල්ලම හිත බැඳුනේ මොකටද? හාමුදුරුවනේ මේ পায়ට පෑගෙන්න කොණ්ඩේ. මට කොණ්ඩෙටම තමයි ආස හිතුනේ කිව්වා. සීය දැන් ඉන්නවන මහත්ය නැති වෙලා. සියගෙන පයට පෑගෙන කොණ්ඩේ. ඉතින් ලිඳට ගිහිල්ලා නාලා එනකොට අතේ දවටන් එන්නේ කිව්වා. ඒතර <laughs> කොණ්ඩේ අරගෙන වෙනම අරගෙන කෙනෙක් ඕනේ කිව්වා. ඉතින් ඒ කොණ්ඩේටම ආස නිසා කිව්වා මං විවාහ වුණේ. මං ගෝලන් ලබන පාත්නේ නෝන ඉපදිලා නිකන්වත් උඳු බොහෝ කාලා තිබ්බ කොහොමද වැඩේ කියලා. <laughs> එහෙම වුණොත් බඳිනවද විවාහ වෙනවද කියලා. එහෙම වුණොත් නම් ඉතින් ටිකක් හිතලා බලන්න වෙනවා. <laughs> පුදුම වැඩක් නේ. දැන් ලබනාත්මෙත් නෝන ප්‍රාර්ථනා කරන හැබැයි කොණ්ඩේ නැති වුණොත් බෑ. කොණ්ඩේ නැත්තම් බෑ. <laughs> ඉතින් මං කෝ ඉතින් හරි වැඩක් නේ ඉතින් ඔයාගේ නෝනනේ ඉතින් කොණ්ඩේ නැති වුණත් <clears throat> මොනවා වුණත් අඩපණ වුණත් මොනවා වුණත් ඉතින් තමන්ගේ නෝනනේ බාර ගන්න බෑ. එහෙම බෑ. ඉතින් ඒ වගේ බලනකොට ලෞතුරා බුදු කෙනෙක්ගේ සෙනෙහස දයාව කරුණාව කියලා කියන්නේ යමක් උකහා ගැනීමට නෙමෙයි යමක්ගේ දුක දැනගෙන ඒ දුකට ලං වෙලා පිළිසරණ වුණා. බුදු කෙනෙක්ගේ කෙනෙක්ගේ සැපේ දැකලා නෙමෙයි ලං වුණේ දුක දැකලා. පටාචාරාවගේ දුක දැකලා. නෑ තිසා ගෞතමයේගේ දුක දැකලා. ඉතින් ඒ නිසා බුදු කෙනෙකුගේ තියෙන ආදරයයි ලෞකික ලෝකයේ මිනිසෙකුගේ තියෙන ආදරය කියන්නේ වෙනස් දෙපැත්තක තියෙන දෙයක්. ඒ නිසා ඔබේ දුකට ආදරය කරන කෙනෙක් තමයි සැබෑම ආදරය කරන පුජ්‍යලයා. ඔය දින හොඳ දේවල් වලට ලස්සන දේවල් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරු පෙන්වලා දුන්නා ඔය තියෙන ලෞකික ලෝකේ තියෙන බැඳීම් රූපයට ආදරය කරන අය රූපේ තියෙනකන් ඉඳී. ධනයට ආදරය කරන අය ධනයේ තියෙනකන් ඉඳී. බලයට ආදරය කරන අය බලයේ තියෙනකන් ඉඳී. ඔය දේවල් නැති වෙච්ච දවසට මිහිරි වචනයට ආදරය කරන අය මිහිරි හඬ තියෙනකන් ඉදී. ඉතින් ඒ නිසා ඒ දේ නැති වෙනකොට ඒගොල්ලෝ ඊට වැඩි හොඳ දෙයක් ලැබෙනකොට ඒගොල්ලෝ යාවේ. නමුත් ලෝතුරා බුදු කෙනෙක් මිනිස්සෙගේ තියෙන යම්කිසි දෙයකට නෙමේ ඒ පුජ්‍යලයාගේ තියෙන දුකට ආදරය කරපු විපතට අවලස්සනට ආදරය කරපු ඒ දේ හදන්නේ පුජ්‍යලයාගේ ජීවිතය තුළ ආදරය කරපු කෙනෙක්. ඒ නිසා ඔබ තේරුම් ගන්න ලෞකික ලෝකයේ මිනිසාගේ තියෙන ආදරය හා ලෝතර බුදු කෙනෙකුගේ මාර්ගඵල ලාභීන්ගේ රහතුන්ගේ තියෙන ආදරය කරුණාව ගලාගෙන යන්නේ කුමන දිශාවකටද කියලා. ඒක තේරුම් කරගන්න. එහෙම වටහා ගත්තාම බොහොම වටිනවා. එහෙමනම් අද දවසට තියෙන කාලය මෙතකින් අවසන් වෙනවා. හැම දිනාටම ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නට තුරුණවන්ගේ පිහිට සැබවින් ලබන්නට ඔයත්තන්ට ඥානය ගුණය හැකියාව ලැබේවා මේ මගේ යද්දී විවිධ මාර බාධක නීවරණ ධර්ම ඇවිල්ලා ඔබව ඇදගෙන යන්න උත්සාහ කරයි ඔබට තිබුණොත් ලොකු අදිෂ්ඨානයක් ඒ සියලු නීවරණ ධර්ම මාර ධර්ම පරාජය කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපත්තිවල ජීවිතේ හසුරුවලා ජීවිතේ ඒකාන්ත වශයෙන් මම ජය ගන්නවා කියන අදිෂ්ඨානයෙන් වැඩ කළොත් මෙලව වශයෙන්ම මේ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කළ හැකි කියන විශ්වාසය සහ අදිෂ්ඨානය ඔබ තුල ඇති කරගන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.